මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ විශ්ව නගරේ භාවනා වැඩමුළුවේ අවසාන දවස සෙප්තැම්බර් 11 වෙනිදා අද කල්ැතු අපි ධර්ම දේශනාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා කලින් දැනුම් පරිදි සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් කරලා සාදු කාර්යයක් පවත්වනවා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 තස්ස පප්පටි කාපි න පරිපූර්ණං ගච්ඡති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි හරුවචන් ආංශේ මේ ධර්ම પરම්පරාව නැත්නම් අනුපිළිවෙලින් කරන මේ වැඩපිළිවෙල ජවනිකා රාශිය එකින් එක එකින් එක භාවනාවට සම්බන්ධව විස්තර කරලා ඒක උපමාවක් මාර්ගයෙන් පෙන්වනවා කාට හරි ඒ තේරුම් ගැනීම සඳහා එක පැත්තක් කියනවා වරදින පැත්ත අනිත් පැත්ත කියනවා ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ධර්ම પરම්පරාව පෙළ ගැහෙනකොට හරියන පැත්ත. ඒක සඳහා උපමාවට පෙන්වන්නේ සියයතාවි බික්කවේ රුක්කෝ සාකපලාස විපන්නස. යම් ගහක් තියෙනවා නම් ඒ ගහක කොළ අතු ඉති නැත්තම් චරවත්න සඳහන් කරනවා ඒකේ පොත්ත වැවෙන්නේ නැහැ, සිවිය වැවෙන්නේ නැහැ, එළේ වැවෙන්නේ නැහැ, අරටු වැවෙන්නේ නැහැ. ඒ එකක්වත් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ මූලිකම නිෂ්පාදනාගාරය වෙන කොලාපීති නැත්තම්. උටි එකම අනිත් පැත්ත පෙන්නනවා යම් හේකින් ගහට කොළ අතු ඉති තියෙනවනම් ඒ ගහ පොත්තක් වවා ගන්නවා, සිවියක් වවා ගන්නවා, එලිත් වවා ගන්නවා, අරුවක් වවා ගන්නවා. ඉතින් මේ විදිහට සති සම්පජඤ්ඤේ නැත්තම් එයාට ඒ ධර්ම પરම්පරාවත් අවසානයේ හම් වෙන ඒ විමුක්ති ඥාන දර්ශනයත් අංග සම්පූර්ණ භාවයට යන්නේ යම් හේකින් ඒ බව දැනගෙන කවුරු හරි මේ සති සම්පජාඤ්ඤය සති සම්පජාඤ්ඤය පටන් ගත්ත මේ ක්‍රියාපටිපාටිය ධර්ම પરම්පරාව එහෙම නැත්නම් අනුපූර්ව පිළිවෙල තේරුම් අරගෙන ඒ සත්‍ය සම්පදන්නේ පටන් ගන්නවා නම් ඒ සම්පූර්ණ විදි දේවල් කොහොම පිළිලා උඩ කුඹුරේ වතුර වෙනකොට පල්ලෙහාකට ඇවිල්ලා ඒකත් පිළිලා පල්ලෙහාකට ගිහිල්ලා මේ මේ මේම වතුර පිරීගෙන යන අවස්ථාවේ මේක සම්පූර්ණ වෙනවා කියන්නේ. ඉතින් ඒ වැඩ පිළිවෙලක සැදී පැහැදී යෙදී ගත කරන අපට ඒක ලොකු ධෛර්යයක් මේක එක ඉචල්ලි සාධකකින් හරියන එකක් නෙවෙයි ආරම්භය මෙතනින් ඊට පස්සේ ඒක එකක් එකක් පොඟවගෙන තෙමාගෙන පහළට පහට ගලාගෙන යන ගංගාවක් ඊළ අවසානයේ මාමුදට එකතු වෙනා වගේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කොතනක හෝ පාඩුවක් වුණොත් අපි එතන විතරක් නෙවෙයි පිටිපස්සෙත් යනකම් පරීක්ෂා කරලා බලන්න ඕනේ කොතනද මේකේ අඩුපාඩු වුනේ කියලා. ඉතින් මුල්ම දවසේ මම මතක් කරපු විදිහට අපිට මේ සති සම්පජාඤ්ඤය නිසා පහළ වෙන බයලජ්‍යාව කියන එකත් එතකොට අපි සම්ප්‍රදායනුකූලව අපි ඉගෙනගෙන තියෙන බයලජ්‍යාව කියන කෙනාට විතරයි සති සම්පජාඤ්ඤයක් සතිපට්ඨානයක් කරන්න පුළුවන් කියන අපිට උගන්ලා තියෙන ක්‍රමයක් බලපුවාම ඒ දෙකටම හේතු කරුණු ඉදසන සාක්ෂි තියෙනවා වගේ. මොනම බයලජ්ජාවක් නැතුව එහෙම නැත්නම් කිසි මෙහෙම ගැන ඇඟීමක් නැති කෙනෙකුට වුණත් සති සම්පජඤ්ඤය වඩනවා නම් සර්වඥාන්සේ පැහැදිලිවම සාහිතියක් දෙනවා සති සම්පජඤ්ඤය වික්කේ සති සති සම්පජඤ්ඤ සම්පයුත් සම්පන්න සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති විරොත්තප්පං මහණි යම් කෙනෙක්ව සති සම්පජඤ්ඤය තියෙනවා නම් සති සම්පජඤ්ඤය යුක්ත නම් ඒකේනා බයලජ්ජාව ඇති කිරීමට අවශ්‍ය පසුබිම උපනිෂේ සම්පත්‍යකින් පිළිලා තියෙනවා ඒක නිසා එයාට සති සම්පජඤ්ඤය නැති කෙනෙකුට ඒ පරිසරයවත් උපනිෂේ සම්පත්තිවත් නැහැ. ඉතින් ඒක නිසා යාට කොලාතු නැති ගහක පොතු දැවෙන්නේ නැහැ ඉතින් මේකෙදි මගේ ජීවිතේට ගොඩාක් මම මේක සම්බන්ධ කරගනිමින් අනුටත් කියමින් මතක් කරා ඒ සතිය විතරක් තිබුණත් ඇති සතිය ඉදිරියට යනකොට මේ විදිහට ඕන කෙනෙකුට නැවත සලකා බලන්න තමන්ගේ බයලජ්ජා අඩුපාඩුකම් කරන එකත් හදාගන්න පුළුවන් කියලා. මෙතන තියෙනවා සති සම්පජඤ්ඤය කියන එකයි මේ සහතිය ලැබෙන්නේ. ඒකට සතිය කියන හැම කෙනාටම සති සම්පජඤ්ඤය ලැබෙනවාද කියලා අතරමැද ඒ කොටස අපට සලකා බලන්න සිද්ධ වෙනවා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිනුවන. සති කියන්නේ සිහිය. එලෙබසිටි සිහිය. ඒකවල මේ සති සම්පජඤ්ඤය සතියක් අතර මේ තියෙන සම්බන්ධතාවය සතිපට්ඨාන සූත්‍රයේදී සම්පජානෝ සතිමා කියලා අතරමඟදී සම්බන්ධ කරනවා. මේ සත්‍යපට්ඨාන සූත්‍රයේ පටන් අරගන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්වාන සමතික්‍රමය දුක්ඛ දෝමන සත්‍යගමය ඥාන සාධිකමය නිබ්බානස්ස සත්‍ය කිරියාය අධිදන් සත්තාරෝ සතිපට්ඨාන කෙලින්ම සති විකරණ ප්‍රඥාන්තේ එතන අවධාරණය කරන්න ඊට පස්සේ ඒ සතිය වැඩෙනකොට ඒ සතියේට අස්ස සිලක් අවශ්‍ය කරනවා එහෙම නැත්නම් ආධාර උපකාර කරුණු සප්පාය කරුණක් වශයෙන් ආතාපි සම්පජානෝ සතිමා. ඒක දිගට පවත්වන්න නිතර වැඩදරන්න වෙනවා. සතිය දිගට පවත්වන්න ආසන්නකාරා විදිහට වැඩදරන්න වෙනවා. මේ වැඩදරාගෙන යනකොට මේ සතිය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියන දෙපැත්තකට වැඩෙනවා. අන්නේක මේ ප්‍රමාණාත්මක වර්ධනයේට වීරිය ආතාප වීර්ය උදව් වෙන අතර ගුණාත්මක වර්ධනයට සම්පජාන්‍ය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ යාගේ කල්පනා ශක්තිය. එහෙම නැත්නම් යාගේ සුත්තමේ ඥාන සහ චින්තාමේ ඥාන. ඉතින් ඒක එක බලනකොට මේක පිළිබඳව හරි සාධාරණීකරණය කිරීමක්. එහෙම නැත්නම් මේක පිළිබඳව විශ්වාසය කිරීමක්. එහෙම නැත්නම් මේක පිළිබඳව බය වෙන්න එපා. ඔහොම යන්කෝ කියන කතාවක් නිතරම ඒ ගුරුමේ මහා ශික්‍රමේ උගන්වනවා. ඒ කියලා කියනවා සම්පජානයට සම්පජඤ්ඤයට ඒ කියන්නේ තමන් තුළින්ම පහළ වෙන ඥාණයට ආත්මසිම පහළ වෙන ඥාණයට ඒ චිත්තක්ෂණයෙන් පහළ වෙන ඥාණයට කියලා ওই සම්පජඤ්ඤේ සංකීර්ණ අර්ථයට අර්ථ තුනක් දෙනවා. අන්න ඒක පහළ වීමට අනිවාර්යම සතිය තියෙනවා කියන්නේ. උදාහරණයක් වශයෙන් දෙන්නේ රටක සාමේ නැත්තම් ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ. අපි දන්නවා පෞද්ගලික ටිකේම අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. එතකොට අපිට ඒ යුද්ධය සාහරසාව වගේ ප්‍රශ්න මිසක් ආර්ථික සංවර්ධනයක් ගැන බලාපොරොත්තුවක් යන්න බැරි වුණා. ජපානයේ ඒ දෙවෙනි ලෝක යුද්ධයේදී සම්පූර්ණම විනාශ වුණා. නාට උනාට පස්සේ ඒගොල්ල දිනුවක් ලැබුවා. තා පුංචි රට බටහිර ලෝකේ තාක්ෂණයත් අරගෙන ඕනම විද්‍යානුකූල රහසක් අද රැකෙන ජපානයේ විතරයි. ඇමරිකාවේ කිසිම විද්‍යානුකූල රහසක් තියාගන්න ඕනම කෙනා හොරනම් කරනවා. ජපානයට දුන්නාට පස්සේ ජපානයේ දන්නව ඒක රැකගෙන ඒක දිගට පවත්වන හැටි. ඉතින් ඒ විනාශයට පස්සේ ඇතිවෙච්ච සාමයේ ඒගොල්ලෝ වැඩගත් ඇති ලංකාවට නම් සාමයක් ආව තාමත් ඉතින් අපිට ඒ කියන ලාභ නම් ආවේ නෑ. ඒක නිසා මේ නිදර්ශනය මුදුමකාරයට වැඩ දිලාද අපිට වැඩ දිලාද මන් දන්නේ නැහැ. කොහොම හරි ආර්ථිකයක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා සමාජයේ සාමයක් පොදු ජන අතර තියෙනවා. එතකොට ඒකේ ආර්ථික මධ්‍යම ආර්ථික හෝ විමධිගත ආර්ථික ක්‍රියාත්මක කරන පසුබිම ලැබෙනවා. ඉතින් ආර්ථිකය ඇතුලේ නැත්තම් සමාවෙන්න රටේ සාමයේ සිවිල් සාමයේ නැත්තම් ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ඒ සිවිල් සාමයේ වාගේ තමයි සතිය. එතකොට වැඩෙන ආර්ථික දියුණුව වාගේ තමයි සම්පජාන්‍ය. ඒ නිසා අපිට සම්පජාන්‍ය ඉස්සර කරන්න බෑ සත්‍ය තමයි ඉස්සර කරන්නේ. ඒක සඳහා මතක් කරනවා සතිය සහ සම්පජාන්‍යය කොරාසා අන්ධයාගේ උපමාව තමයි දෙන්නේ. කොරාට ඇස්පේන. අන්ධයාට ඇවිදින්න පුළුවන්. ඒ නිසා දෙන්නම දුක්ඛිතව ගත කරනවා. දෙන්නම ඉගෙනවා. අන්ධ මනුස්සයාට යන්න විදියක් නැහැ. මම ඒකෙන් එතන ඉඳගෙන කෑ ගහනවා මට අන්ධයි මට කියක් කර දෙන්න කියලා. කොරා මේ කොරාට පේනවා ය아가න්න විදියක් නැහැ. ඉතින් මේ දෙන්න කතා කරලා අන්ධයාගේ කරවල කොරා නැක්කා. නැක්කට පස්සේ උඩින් ඉන්න කොරා අන්ධයාට කියනවා මෙතන වරක් තියෙනවා මෙතන ගලක් තියෙනවා උන් ඉස්සරහට ඵලයන් කියලා ඒ දෙන්න ඒ හිඟමන කරගෙන ජීවත් වෙනවා. එතකොට අර කොරාව උස්සගෙන එන අන්ධයා තමයි බාහුව ශක්තිය පාවිච්චි කරන්නේ. යෑමට අවශ්‍ය කරන චර්ම ශක්තිය දෙන්නේ. උඩ ඉන්න කොරා තමයි පාර කියලා දෙන්නේ. මේක වල මේක ගොඩැල්ල මෙතනින් ඵලයන් අතර මිනිස්සු මෙතන නැහැ කියලා. අන්න ඒ වගේ අර බාහුව ශක්තිය තමයි සතිය වෙන්නේ. එතකොට උඩ ඉඳලා පාර පෙන්නන කොරා වගේ තමයි සම්පජාතිය. ඉතින් මේ දෙන්න අතර මේ සමவாயය තරහා තමයි අපි මෙතෙක් පරිණාමේ නතර වෙලා යම් තැනක ටැග් ගැහුණා නම් ඉස්සරහට යන්න ඉතින් ඥාන ඇතිකරන්න පාර හදලා දෙන්නේ. ඉතින් එතකොට එහෙව් සතියක් අනිවාර්ය කෘත්‍යයක් කරදී සතිපත්තහනේදී ඒකායන මාර්ග විදිහට සතිය විතරම වෙන්නේ. ඉතින් හරියටම කැඳේ ගල බේරලා මට කියලා දුන්නා ධම්මික හඳුරෝ ඒ නිසා කිව්වා අනිත්‍යව මොකක්වත් බය වෙන්න එපා. මේක සතිය වඩන්න වඩනකොට අනිකව ලැබෙයි නැත්නම් ලැබෙන්න ඕනේ පරිසරය ලැබෙයි අපි එදාට ඒක කරමු දැනට first thing first සතිය කරගෙන යන්න ඉතින් මට මේ අවුරුදු 30 40 ලකුණු අත්දැකීමෙන් මට පේනවා සතිය මම 100 100ක් අංග සම්පූර්ණ වැඩුවා කියලා කියන්නේ මේ හදන්නේ ඒ තිබුණු ඒ දුර්ලකම් ගොඩාක් අතරමැදේ සතිය වඩාන යනකොට පුදුමාකාර විදිහට සත්පුරුෂය හම්බ වෙන පටන් ගත්තා එහෙම ධර්මයේ හම්බෙන්න පටන් අරගත්තා. හැම කිසිම වැරද්දක් මට පෙනුන්නේ නැහැ මම කරපුවා හෝ කෙරෙන හදන්න බැරි දෙයක්. ඒ නිසා වැරද්ද දැනගෙන ඉමීට හදනවා. ඒක නිසා පශ්චාත්තාපයක් නැහැ. ආන්නේ ගමනේ යනකොට මේ සම්පජඤ්ඤේ කෘත්‍ය බයලජ්ජාවත් සතියක් අතර තියෙන මේ මැද තියෙන පුරුක අපි එක එකනා දකින්න හැටි. අපි හිතමු අපි බයලජ්ජාව සහිත නදීජයන්ගේ අසුරු සහිත පරිසරයක අපි හැදුන ගැදුනා. එතකොට අපි ළඟ තියෙන අඩුව සත්‍ය වැඩෙනකොට ඒ වැඩිහිටියන්ගේ තියෙන අසුර නිසා සම්පජඤ්ඤයත් අපිට ලැබෙනවා. ඒ වගේම අපිට බැලැස්චාව ඇතිවීමක තියෙන වටිනාකමක් ලැබෙනවා. අපි හිතුව අපි හැදුනේ වැඩුනේ එහෙම සම්ප්‍රදායක් නැති බයලජ්ජාව නිකන් දන්නේ නැති පරිසරයක ඉඳලා අපි සතිය වඩනවා නම් ඉතින් ඒ පුද්ගලයාටම තේරෙනවද මට මේ සත්‍ය විතරකින් ඉදිරියට යන්න බෑ මට සම්පජන්‍ය අවශ්‍යයි. යම් වෙලාවක සම්පජන්‍ය කියන්නේ නුවණ. ඒ කියන්නේ කොම්ප්‍රෙහෙන්ෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා clear comprehension කියලා. ඒ දැනුම තියෙනවනම් වැඩෙන සතිය හරියට උඩ කොරාවිලා වාඩි වුණා වගේ පාර කියන්න පටන් ගන්නවා. එතකොට යන්නේ බයලජ්‍යාව කියන දිහාවට. ඉතින් මේ ප්‍රශ්නේ අද ගා උග්‍ර විදියට එහෙම නැත්නම් උග්‍රට වැඩිය ප්‍රසිද්ධ මාතෘකාවක් බාටපත් වෙලා තියෙනවා සතිපාසල උගන්වනකොට අපි සතිපාසල උගන්වන්නේ සතිය පමණයි. කිසිම ආගමක් උගන්වන්නේ නැහැ කිසිම සදාචාරයක් උගන්වන්නේ නැහැ කිසිම ඒ චාරිත්‍ර වාස්තු උගන්වන්නේ නැහැ. ඉතින් ඒක අවුරුදු 26ක් විතර වගේ එංගලන්තේ දැනට ක්‍රියාත්මකයි. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ වාර්තාව එළිය දෙන්න පටන් ගත්තා. ඒ වගේ උගන්වනකොට ඒ ළමයින්ට ලැබෙන ප්‍රතිලාභ ඒ වගේම අධ්‍යාපන ශිෂ්ටය ඇතුළත තියෙන වෙනස එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වුණාට ලංකාවේ අපි පටන් ගන්න අවුරුදු 3ක්. ඉතින් මේ දේ කරගෙන යනකොට හොඳ කාරණා කාරණා දන්න උගත් කීප දෙනෙක් මට කිව්වා මේ සත්‍යපාසල අමාරු වැටෙනවා. ඒ මොකද මේක උගන්වන්නේ සත්‍ය විතරයි. ඒ නිසා මේකෙන් ඉස්සරහට සම්පජඤ්ඤයක් හැදෙයි, බයලජ්ජාවක් ඇති හැදෙයි කියන එක ඉබේ සිදු වෙනවා කියලා හිතානන්ද ඕගොල්ලෝ යන්නේ. එහෙම නැත්නම් ওই කට්ටියගේ විෂය නිර්දේශයට සම්පජන්‍ය තියනවාද? බයලජ්ජාව තියෙනවා. මම ගත්තේම නෑ මේ මාතෘකාව. මොකද හේතුව මට විශ්වාසයක් තියෙනවා සත්‍ය වැඩනකොට ඊටු ටික හැදෙනවා. මේ සූත්‍රෙමුත් ඒකට පොඩි ඉඟියක් දෙනවා. මේ සූත්‍රයේ ඒ ඉඟියේ පොඩි මගේ පැත්තට අඩුපාඩුවක් තියෙනවා සති සම්පජඤ්ඤය තියෙනවනේ තමයි බයලජ්ජාව. සති විතරක් තිබුණාට බයලජ්ජාව එනවද නැද්ද කියන එක අපිට අපේ ජීවිත අත්දැකීම තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ සතිය තියෙන හැම තැනකදීම සම්පජඤ්ඤය එනවද කියන එක මේ පරේෂණ ලේඛනවල හෝ වාර්තාවල මම තාම දැකලා නැහැ. ඒගොල්ලෝ ඉදිරිපත් කරන වාර්තා සහ ඒගොල්ලෝ කරන සමීක්ෂණවල තියෙන්නේ මේ සතිය කරුණාවත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ සතිය අනුන්ගේ හද ගැස්ම අඳුන ගන්න ගතිය තියෙනවාද කියලා. ඒක නැත්තම් සතිය හරිම ඩ්‍රයි. හරිම ඒකට කියන්නේ අසුදු පාපෙත්තක් වගේ. ඒක කියන්නේ මස්සේ නැති ඇටයක් වගේ. බඳුලේක කෑවට බල්ලට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. සතිය මොකක්වත් හිමතෙත ගතියක් නැහැ. නමුත් ඒක ඉදිරියට යනකොට එක්ක සංකජන්නේ එහෙම නැත්නම් කරුණාව කියන දෙකෙන් ඒක දෙන්න ඕනේද? එහෙම නැත්නම් ඒක සතිය විසින්ම උපයා ගනීද කියන ප්‍රශ්නේ දැන් හොඳටම සාකච්ඡාවේ පවතිනවා. ඒ ඔක්කොම තියෙද්දී සාමාන්‍ය ඒ පරිශන කරන අයයි සතිය උගන්වන අයයි හඳුනා දෙන අය කියන සතිය ගැනීමේ දෝෂයක් නැහැ ඒක. හොඳයි කරුණාවෙන් සහ සම්පජන්යෙන් අයින් කරනවා පස්සේ සතිය නිරාගය කරනවා. කරුණාව සහ සම්පජන්‍ය දානකොටම ඒක ආධුනික මොහාවක් ගන්න. ඉතින් එතකොට අන්‍යාගමිකයි ඒකට පොඩි මේ බයක් ඇති කරගන්නවා. මේ අපේ ළමයි අහකට හරව ගන්න දෙයක්. ඉතින් මම මේ යෝගාවචරින්ට අදාළ ප්‍රශ්නක් නෙමෙයි මම මේ ගන්න හදන්නේ. මේ වගේ දෙයක් කරගෙන යනකොට ඒකට මතුවෙන ආධිනව ආනිසංස කොටස්. ඉතින් ඒක නිසා සතිය වඩ아가න යන වෙලාවේදී ඒ ගුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ නිතරම ගුරුවරයෙක් ඇසුරු කරන්න. එතකොට ඒ ගුරුවරගේ සම්පජඤ්ඤය තමන්ගේ වස්තුවක් වාටපත් වෙනවා. ගුරුවරයාගේ හැදියාව තමන්ට පූර්වාදර්ශයක් වාටපත් වෙනවා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍යාස්වක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකින් සතිය ඉගෙනනවාට ඒක නිකන් රොබෝ කෙනෙක් විතර හැදලා. ඉතින් සතිපාසලෙත් අපිට සිද්ධ වෙලා තියෙනවා දැන්. මේ සතිය පිළිබඳ මූලික හඳුන්වා දීම කරාට පස්සේ ඒ ජීවන කුසලතා රාශියක් අපි දැන් හඳුන්වා දීගෙන යනවා. මේ ওই කියන තමන්ට තමන් මෛත්‍රී කරගන්න එක, ඒ වගේම පරිසරات එක්ක සෝතව ගත කරන එක, කරුණාවන්ත වෙන එක, මේ අපතාවිය අපහරණය. ඔය ගොඩාක් දේවල් කරගෙන යනවා. ඉතින් එතකොට කියනවා මේ සතිය කරගෙන යනකොට ඒක කියලා දුන්නාම ඇද්ද නැත්නම් පටන් ගන්නකොටම මේ කරුණාවත් එක්කම යන්න ඕනද කියන ප්‍රශ්නේදී මම තාමත් ඉන්නේ පුත්කලික වශයෙන් මේ අපි සතියවත් අදුගානේ අඳුල්ලා දෙමු. ඔය කතා කරන කියන එක්කෙනෙක්ව සතියක් නැහැ කරුණාවක් නැහැ සම්පජඤ්ඤයක් නැහැ. ඒගොල්ලෝ ලොකු පරිශන කරලා හොඳයි. හැබැයි මේ පරිශන කරලා අපිට පෙන්වන එක මේ කරාට බොරුවක් වෙන වැටේ කියලා. දැන් මේක බැහැගෙන යන වැඩක් නෙ කියන්නේ කරගෙන යන වැඩක් නෙ කියන්නේ අන්නේම කෙටිගෙන යනකොට අපිට සිද්ධ වෙනවා නමුත් මේ සතිය සති සම්පජන්ණිය කියන්නේ නැතුවන් සතිය කියනවා කියන පාවිච්චි කරනවා සතිය කරගෙන යනකොට ඒකට අවශ්‍ය අඩුම කැඩුම ටික ඒකට අවශ්‍ය කරන්නා වූ පසුබිම සාධක සලකා දීමට යෝගාවචරය වල වෙනවා ඉතින් ඒ වගවීමේ වග භාරය අඩු වෙනවා නිතර ඇසු කරන හොඳ ඒ ගැන දන්න ගුරුවරයෙක් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක අපි ගත කරනවා නම් අපිට අර අභ්‍යන්තර වශයෙන් Tamange මනසේ ඇති වෙන සිද්ධිය බාහිරයත් එක්ක දාලා ඇතුළයි පිටයි සංසන්දනයක් සිදු වෙනවා. එහෙම නැත්නම් අර ඇතුළේ විතරක් මේ සත්‍ය කියන චෛතසිකේ පමණක් වැඩිමෙන් ඒ කටයුත්ත වෙන්නේ. ඒ නිසා හැම සතිපට්ඨාන පරිවේකදීම සර්වචනාචේ කායනපස්සනා පරව ඉවරනකොට ඉති අජ්ජත්තං වා කායේ කායાનුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායાનුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායાનුපස්සී විහෙරති කියලා හදාගත්ත සතිය නිතරම බාහිර දේත් එක්ක ගලප බලපල යනවා විද්‍යාකාරයේ කරපු පරිශන භූමියේ කරන්නේ විද්‍යාකාරයේ භූමියේ කරපු පරිශන රටේ කරන්නේ එතකොට තමයි අර විද්‍යාකාරයේ හැමන විද්‍යාකාරයේ උගා ප්‍රතිඵල ලැබෙනවා ඒක මේ භාවිතයට ගන්න පුළුවන්ද කියලා දකින්න. ඉතින් ඒක තමයි මේ අපේ වැඩමුළුවේ වන්නකොට මේ පරියන්කේ ඉන්න සතිය පරියන්කේ වන්න සතිය සක්මන්ට දැම්මට පස්සේ ඉතින් සූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා, ගන්ධ රසත් තියෙනවා, ක්‍රියාවකුත් සිද්ධ වෙනවා. එතකොට පුළුවන් ද සතිය පවත්වා ගන්න. ඉතින් ඒ දෙක දිහා බලනකොට මොනක්වත්ම නැති ඇස් දෙක වහගෙන අතක් පිටකට තියාගෙන කාමරයක් ඇතුලේ පරියන්කේ කරන සතිය. ඊට පස්සේ බාහිරේ යම් ක්‍රියාවක් චේතනාපූර්වක ක්‍රියාවක් කරන ගමන් ඒ බාහිර ඇස් කන් නාසයට ඉන්ද්‍රයන්ට අරමුණු දීගෙන යන වෙලාවේදී මේ සතිය වඩනකොට 150ක් විතර වගේ පරියංග සතියට කැමති. තව 150ක් විතර වගේ සක්මන් සතියට කැමති. ඉතින් ඒ දෙක දිහා බලනකොට පේනවා යම්ෙන්න අපි හඳුනා දීපු ගමන්ම සමහර ස්වභාවයෙන් පරියන්කයට කරනවා. ඒගොල්ලෝ මේ සමාධියේ තියෙන ඒකාග්‍ර භාවයේ තියෙන ශාන්ත භාවයේ තියෙන කැමැති අය මේ ඉඳගෙන ඉන්න එකට කරනවා. අනික් කට්ටිය කියනවා ඇවිදිනකොට ඒක හරි ලේසියි. මොකද හේතුව පොළවේ පය ගැටෙන එක හුස්මට වැඩිය හොඳට ප්‍රසිද්ධයි. රූප, ශබ්ද, ගන්ධ, රස ආවට ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ දෙකේ පේන්න තියෙනවා පරියන්කයට කැමැතියත් සතිය සමාධියත් එක්ක පටවගෙන තියෙනවා. ඒගොල්ලෝ සමාධියේ සතිය දිනු විදිහට සමාධිය තමයි පෙන්නන්නේ. සතිය දිනුව සමාධිය තමයි නෝ සතිය තහවුරු වෙන්නේ නැතුව තහවුරු කරගන්න නැතුව සමාධියට යන්න ගියොත් සමාධිය නැති වෙනකොට සතිය නැහැ කියලා කැඩුනා කියලා භාවනා දුර්ලභා කියලා විශ්වාස වෙන්න තියෙනවා. සක්මණේ යන කට්ටියගේ ඒගොල්ලෝ උගක් වෙලාට ඒ ක්‍රියාකාරකම් පැත්තට යනවා මිසක නිතිපතා පරියන්කක බහන කරන්නේ දෙන්නේ නැති වෙන දෝෂේ ඉන්න තියෙනවා. ඉතින් මේ දෙක සමවර වුණොත් සතියට ඉස්සරහින් තියෙන වීර්යය සතියට පස්සේ තියෙන සමාධියක් කියන මේ දෙක සමවර වුණොත් මම කියන සම්පජන්‍ය තියෙනවා කියලා. එහෙම නැති වුණොත් අපි එක පැත්තකට යනවා. ඉතින් කමඨානේ පේනවා. කමඨාන කතා කරනකොට පේනවා මෙයා අන්තභාගයි කියලා. තනි කකුලින් ඇවිදින්න හදනවා. ඉතින් ඒකට කියන්න වෙනවා නෑ නෑ මට ඉඳගෙන හිටවයි ආතමං කැපිටුනේ සක්සම් කරන්න ඒක නිකන් කාලේ නාස්තියක් මට ටික වෙලාවේ හම්බෙන්නේ හම්බෙන්න ගියාම පරියන්කේ තමයි ඉන්නේ. එතකොට වෙන්නේ අර අසමබර භාවයේ එහෙම නැත්නම් සක්මනේ තමයි කැමති පරියන්කට කැමති නැහැ කියලා කියන්නේ ගියොත් එහෙම එයාට අවශ්‍ය කරන මේ භාවනා ඉදිරිය සඳහා අවශ්‍ය කරන මේ සාන්ති කරගතිය ලැබෙන්නේ නැහැ. මෙන්න මේ දෙක විතරක් නෙවෙයි මේ වීර්ය සහ සමාධිය දෙක විතරක් නෙමෙයි ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියලා තවත් අංග දෙකක් තියෙනවා. එතකොට මේ වීරිය සහ සමාධිය දෙකේ සමබර භාවය හෝ ඒක කීකරු කර ගැනීමක් වෙන්නේ සතිය වඩ아가න ඒක වැඩි වෙනකන් සමාධියක් වීර්යයක් වැඩි වෙනදී ආධුනික යෝගාවචරය බලන්නේ. ඒක නිසා භාවනා කරගෙන යනකොට චත්තත් ජාතානන් ධම්මානං අනතිවත්තනක් තේන සම්පහන්තනා කියලා සතිය වඩ아가ගෙන යනකොට මේ පැත්තේ වීර්ය වැඩෙනවා නැත්නම් අඩු වෙනවා. මේ පැත්තේ සමාධිය වැඩෙනවා නැත්නම් අඩු වෙනවා. අන්නේ දෙක සම්බර කරගන්න බැරි වුණොත් එයා කුරේ කිවිල වගේ භාගයට කොලා යන්නේ අඩමානට තමයි. ඇදිලා යනවා ඒ දෙක පැත්තකට යනවා. ඒක තමයි යන්නේ. ඉතින් එතකොට කමඨාන සුද්ධ කිරීමේදී අවු වෙනවා. මෙයාගේ අනුග්‍රහය ඥාත ලැබෙන කැපතිකක් ලැබෙන්නේ එක පැත්තකින්. මේ දෙක සමබර කරනකොට තමයි ඒ කිනාට තේරෙන්නේ ප්‍රඥා වැඩි එක්කන එක පැත්තකට අදිනවා සද්ධා වැඩි එක්කන එක පැත්තකට අදිනවා. ඒ තේරුතර වීර්යයි සමාධියයි දෙක විතරක් නෙවෙයි ශ්‍රද්ධාවයි සමාධියයි ප්‍රඥාවයි දෙක සම්බර කරනවා. ඉතින් මේ දෙකේ තියෙන්නේ මේ මේ හතර විශේෂයෙන් මොයි ජීව හතර තියෙන්නේ ඒව අතර තියෙන සමතුලිතතාවය සහ ඒ වගේ තියෙන මේ සමබර කිරීමේ හැකියාව. සත්‍යයට එහෙම වැඩි වෙනවයි කියලා එකක් නැහැ. වීර්යය කියන වැඩි වීම නිසා අවිෂණ ගතියක්, අඩු වීම නිසා නිදිමත වෙන ගතියක්. සමාධියක් තියෙනවා. ශ්‍රද්ධාවෙත් තියෙනවා. ප්‍රඥාවෙත් තියෙනවා. ඒව සමකිරීමයි, සමතුලිත කිරීමයි, ලයින් කරගන්න එකයි යෝගාවචරය කරන්නේ. ඒකට සම්පජන්‍ය අවශ්‍යයි. ඒ නිසා කියන ඇඟිලි අත ඇටි ඇඟිලි පහ දික් කරලා මේකේ මාර්ගයන් කිල්ල ප්‍රඥාව නම්, දබරගින්න වීර්ය නම්, නැදැන් කිල්ල සතිය නම්, වෙදකිල්ල සමාධිය නම් සුලකිල්ල ශ්‍රද්ධාව නම් සතිය මැදටම වෙලා ඉගෙන මේ පස් දෙනා දිහා බලන පස් දෙනා පස් පැත්තකට හැරිලා තියෙනවා. එක එක නා එක එක පැති වලට යනවා. ඒ නිසා මේ මේ සාමාන්‍ය එක පවුල තියෙන හතර පස් දෙනා ගත්තොත් එක එක නා එක එක දේවල් වලට යනවා වගේ මේ ඇතුලේ භාවනා නිසා ඇති වෙන මේ ಗುಣධර්ම වල පවා ඇතුළත තංගයක් තියෙනවා. ඒක අපි හිතන්නේ මේ යහපත් ධර්ම එකිනෙකා ගැටේ කියලා. අනිවාර්යෙන් යනවා. ඊට පස්සේ මේ පහම ඒක දිශාගත වෙන්න. එක එක රස වෙනවා කියලා කියනවා. එක රස වෙනකොටම මේ හදාගත්ත මේ ධර්ම ටික ඒක රස වෙනකොටම manussත්te ඒකෝලා උත්තරී මනුස්ස tattකට යනවා. ඉතින් භාවනා කරන මේ පහම වැඩේ. මේ පහ වැඩෙන්නේ පස්තිසාවකට. ඉතින් ඒ ගැන සැලකිල්ලක් නැතුව යනාතේ යන්න ගියොත් කප්පාදු කරන්නේ නැතුව ආවන භෝගයක් වගේ අතු කොළ වෙලා අවුව වැටෙන්නේ නැතුව ලිටරෝක බොනවා. ඒකට අනවශ්‍ය දේවල් කපලා මට්ටම් කරනවා. අදී මට්ටම් කිරීමේ ප්‍රධාන කෘත්‍යයක් කරනවා කමඨාන් සුද්ධ කිරීමේදී. ඒ වගේම යෝගාවචරය තුළ තියෙන අමීමංසල බුද්ධිය, යෝගාවචරය තුළ ධම්ම විචේ සම්බොධ්‍යංගේ, යෝගාවචරය කියනවා විචාරය, ඒව අවදි නැත්තම් ඒ යෝගාවචරය එහෙම අවදි යෝගාවචරයක් නෙවෙයි නම් ගුරුවරයාගේ අසුර ඉතාම ළඟින් තියෙනවා. ඉතින් මේ අනුව බලනකොට පැවිද්දන් සහ ගිහියන් ගත්තහම දැන් ඉන්න සමාජයේ ගිහියන් අතර ඇත්තටම ඒ අවදි ගතිය තියෙනවා. ඒක හරි ක්‍රියාශක්තියක් තියෙනවා. සංඥා වගේ නෙවෙයි. සංඥාන් තියෙනින් පැත්තකටලා ඉන්න එක සංඥා කරා. ක්‍රියාශක්තිය තියෙන සංඥා ඉන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ඔය සතිය වඩන්න. හැබැයි ඔයගොල්ලෝ නිකන් සතිය ඔය එන සාරයට වඩලා බෑ. ඒක වැඩිගෙන එනවනම් විශේෂයෙන් ඒ සතිය වැඩිගෙන එනකොට ඒත් එක්ක වැඩෙන අනිකුත් සහචර ධර්ම තියෙනවා. අන්නේ ධර්ම අතර එකලස කිරීම ඒවා සමතුලනය කිරීම පෙන්වන්නේ වල්ලස්සය වත්තේ පස්සේ පැදගෙන කරත්තයක් කරගෙන යන රතාචාර්යවරයා ඒ වල්ලස්සය ටික පාලනය කරගන්න බෑ පාරද කියන්නේ. එහෙම නැත්නම් හැම අතරම දුරවන්නේ. හොඳ හයිය තියෙන තියෙන කරදර වෙන්නේ. ඒ නිසා ආශ්‍රයගේ Java විතරක් නෙවෙයි අවශ්‍ය කරන්නේ ආශ්‍රයයේ කෘත්‍යයට yaadෙන විදිහට හදාගන්න. ඒ නිසා මේ වැඩේ සතියෙන්ම කෙරෙනවද එහෙම නැත්නම් යෝගාවචරයා මේකට වගවී යුතුද කියන එක බුරුම භාවනා ක්‍රමයේදී කියන්නේ මුල් ටිකේදී නිතරම ගුරුවරයෙක් ඉන්නේ. ඉඳ ඒකට ගුරුවරයා මුල් ටික මේක අහගන්නවා. ඒක සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මු භාවනා කරන පේන දේ පේන හැටියෙන් කියන්නේ හිතන හැටි කියන්න එපා, විය යුතු හැටි කියන්න එපා. කියපු ගමන්ම ඒක බේස් පන්තියක් දීලා ගුණාගුණ කියනකොට වෙදාට හරියට ගුණාගුණ කිව්වේ නැත්නම් දෙවෙනි බේස් පන්තිය ලියන්න බෑ. ඒ වගේම ලෙඩාට යන්න බැරුව ලෙඩාගේ නෝනන් ගිහිල්ලා කිව්වට වෙදා හම්බ වෙලා. එද මාත්‍ය මහත්තයාට ඉන්න කරලා දෙවිතු වැඩක් නැහැ මාත්‍ය වැඩ තියෙනවා මාත්‍ය කව බේස් කියන්නේ කියලා. මම පොඩ්ඩක් ප්‍රෙෂර් එක බලන්න කිව්වොත් එහෙනම් මගේ අත බලලා කියන්නකෝ මන්නේ මගේ මහත්තයානේ කියලා. ඒකටි මහත්තයාම යන්න ඕනේ. ඉතින් එතනදී තියෙනවා ඒකට අපකැප වීමක්. අන්නේ අපකැප වීම තමයි මෙතන සදාචාරය කියන්නේ. ඒක සඳහා ඥානය තමයි අවශ්‍ය කරලා තියෙන සම්පජඤ්ඤය තමයි මෙතන වෙලා තියෙන නිසා මේ මහසි භාවනා ක්‍රමය කරනකොට මේ යෝගාවචර ඔක්කොම එක කාමරයකට දාලා වහගෙන යන්න දෙන්නේ නැතුව දැඩි නීති සංග්‍රහයකට තමයි කරන්නේ. ඒගොල්ලන්ට සාමාන්‍ය අසුර දෙන්නේ ඒ අර සීමිත වාතාවරණය දෙනවා. ඉතින් ඉවර වෙලා අර මූලික අංග සති සම්පජාන්නේ නිසා බයලජ්ජාව එනකන් බයලජ්ජාව ඇවිල්ලා ඉතින් ඉන්දිය සංවරය ඇවිල්ලා සීලේ පිළිබඳ හැඟීමකට එනකන් බුදුරජාණන්ගේ අසුර නැතුව තනිවට යන්න බෑ. ඒකෙත් ඒ යෝගාවචරයේ තියෙන හොඳ හැදිච්ච පරිසරයකින් නම් ගුරු ඇසුරෙන් වෙන සේවය එච්චර ලොකු නෑ. නමුත් යෝගාචරයේ තියෙන එකට සුදුසු පරිසරකින් නෙවෙයි නම් ගොඩාක් අවශ්‍ය වෙනවා අර ඒ භාවනා විතර නෙමෙයි බෙහෙත නෙමෙයි ප්‍රතිවාප අවශ්‍යයි. හැම බෙහෙතකටම ප්‍රතිවාපයක් තියෙනවා. ඒ ප්‍රතිවාප වැටුණොත් තමයි බෙහෙත ඇඟට ඇබ්සෝබ් කරන්නේ. ප්‍රතිවාප නැතුව බෙහෙත බොන්න බෑ. ඒ නිසා ඒවට සිංහල වේදකම කියනවා පත්‍යං කියලා. ඒක බොන ගමන් මේ ප්‍රතිවාප බොන්න ඕනේ මේ උෂ්ණ ආහාර කන්න එපා, සීතල ආහාර කන්න එපා, මේ නෑමට පස්සේ කෑමවලදී මේවයි මේමයි කියලා කියනවා. ඉංග්‍රීසි වේදකවල කියන ඕව පයිත්‍යයක් අප්පා ඔන්න මේ පෙත්ත බීලා බුදිය ගැනීම ඔය එකත් අරගෙන. ඒ හරි කැමති අත්‍යං වලට පයිත්‍යං. මේ පයිත්‍යං කියන්නේ දෙමළෙන් දෙමළ පිස්සු කියන්නේ. ඒ ක්‍රමේ දැන් ඉංග්‍රීසි වේද ක්‍රමේදී ඒ අවතුම් පවතුම් අවශ්‍ය නැහැ. පිටේ තරම් කිමිකල් එකක් ඒ කිමිකල් එකෙන් පුළුවන් ඔක්කොම නරකවා. සිංහල දෙක මේ ගන්නේ දේශීය ඖෂධ. ඉතින් ඒවට ඒ ප්‍රතිවාපය අවතුම් පවතුම් අවශ්‍යයි. ඉතින් අන්නේ වගේ මේ සත්‍ය අපි ලෝකේ හැම කෙනාටම පන්ති කාමරවල දෙනකොට ඒ හැම කෙනාටම පුළුවන් වෙයිද ඔය කියන විදිහට ප්‍රත්‍යම් වෙන්නත් ප්‍රතිවාප හොයන්නත් කියන එක සත්‍ය විසබහු භාවිතයට යනකොට ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක්. ඒ ඉතින් ඔය තලකාගෙන බලාගෙන යන්න ඕන. නිසා පුංචි කණ්ඩායම් වලට මේක ලේසි. විශාල කණ්ඩායම් වලට ගිය ගිය ගමන් ඔයාලට වැඩි ජෙනරලයිස් කරන්න ගිය ගමන් ඒ පොදු ඔක්කොටම හරියන න්‍යායපත්‍යක් හෝ විශේෂ නිර්දේශයක් කරනවා. ඉතින් තාම අපිට ප්‍රශ්න ආවේ නැහැ. මොකද අපි මේ දවස්වල විශේෂ දේ පිළිබඳව හොයමින් යනවා. ඒ හොයමින් යනකොට ඉස්සල්ලාම අපි කරන්නේ මේ සුද්ධ සතිය. මොකද අපි කියන වචන කියන සති මාත්‍රය. එහෙම නැත්නම් මේ බෑට කියන එක දීලා බලන්න. ඉතින් ඒ දෙනකොට ළමයාට ඒක දෙනකොට ස්කෝල් ළමයාට පාසල් දරුවට, දාම්පැසල් දරුවට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දින අපි අනුග්‍රහ කරගාව මේ පිළිබඳ හැඟීම නැත්තම් එහෙම නැත්නම් මේ සමාජ ධර්ම පිළිබඳව අවතුම් පැතුම් වල නැත්නම් මේ මේකෙන් එච්චර ලොකු සේවයක් වෙන්නේ නැහැ. සේවෙ වෙන්නේ නැහැ කියන එක මෙහෙමයි වෙන්නේ. මේ සතිපාසල අල්ලලා යන්නේ. සස්ටේනබල් නැති. ගුරුවරයා ඇත්තටම අපකප්ප වෙලා ගුරුවරයා මේ ಗುಣධර්ම කියනනම් ගුරුවරයා කොහොම හරි බැඳලා ළමයි එක්ක එකතු වෙලා අමාරුවෙන් වගේ ඒක කරගෙන යනවා. ඒ නිසා සතිපාසලේ සස්ටේනබිලිටි කියන එක අපිට දෙන ප්‍රධානම ප්‍රශ්නයක්. අපි නිතර බලනවා නිතිපතා එකතු වෙනවද? නිතිපතායේ ළමයින්ට අවශ්‍ය දේවල් අලුත් අලුත් අලුත් පාඩම් කරලා කරලා දෙනවද? ඉතින් ඒක කරන්න ගියාම මේ ස්විච්චාවෙන් උදව් කරන ඒ අනුග්‍රහකයන්ට පඩි ගෙවන රසාකට වැඩිය සෑහෙන අපකපවීමක් වෙනවා. ඉතින් ඒක දැන් අපි දාලා තියෙනවා නිකන් කාටත් වගේ තේරෙන්න සමාජයට දාලා තියෙනවා කොහොමද මේ කියන්නේ කියලා. ඉතින් ඒකකොට අපි නිතරම ඔබ බලා ගන්න ඕනේ ළමයාගේ මානසිකත්වයේ සහ බයලජ්ජාව වගේම උගන්නන ගුරුවරයාගේ හෝ අනුග්‍රහකයාගේ බයලජ්ජා දෙක හරිය වැදගත් වෙනවා. ඉතින් ඒකෙදී කියනවා දැනට ඉන්නේ ගුරුවරුන්ගේ 86ක් මානසික අසහනවල ඉන්නේ කියලා. ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ගෙන් 86ක් ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, බර්න් අවුට්. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ අලුත් නවම අදහසක් දීලා ළමයි පිළිබඳව අලුත් කරලා ඒක උගන්වනවා කිව්වම ඒක හරි අභියෝගශීලී වැඩ පිළිවෙලක්. ඒතර පේනවා සමාජ ධර්මයේ සමාජයේ තියෙන මේ ප්‍රශ්න ඔය තරම් ලේසි නෑ හැබැයි උත්තරයක් තියෙනවා. ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඕකම තමයි කර්මස්ථානාචාර්යවරුන්ගේ ක්‍රියාපටිපදා කියන්නේ. පොත දැනගෙන සතිය උගන්වන්න ගියාට ඒ උගන්නන කෙනා ඒකේ බැහැගෙන ඒක කටයුතු කරගෙන එනේන ප්‍රශ්නයකට උත්තර දීගෙන නිචිපතා කරන්නේ නැත්නම් හරි අමාරුයි ඒ හඳුන්වා දීමෙන් යහමගට යයි කියලා කියන්නේ. කරපු දේ නැවත නැවත කරන්න ඕනේ. එතකොට ගුරුරයා පූර්වාදර්ශයක් වෙන්න ඕනේ. ඒ නිසා දවසක මේ පරිබ්‍රාජිකෙක් ඇවිල්ලා ඉගෙන ගන්න ඉන්න වෙන ආගමක් ඇවිත් ඉන්නේ ආනන්දහමතු ගාට ඇවිල්ලා කියනවා අපි කොහොමද දන්නේ අපි පැවිදි වෙච්ච ශාස්ත්‍රීය වංශය හරිද කියලා? අපි කොහොමද දන්නේ අපි යන පාර හරිද කියලා? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඒ තමන් යම් කිසි ශාස්ත්‍රීය වංශ නමක් තෝරන්න ඉස්සලා අසුරු කරලා බලන්නේ කියලා. ඒ ශාස්ත්‍රීය වංශ කියන දේ කරන කරන දේ කියන කෙනෙක් කියලා. එහෙම නැහෙනේ කොච්චර ඉතිපාත්‍ය හරි පැවත් දිලිසෙන කොට තිබුණා ගියොත් විශ්වාස කරන්න බෑ. දෙක තමයි පළවෙනිම ශ්‍රාවකයා වෙන්න ඉපා. ඒ වෙනකොට සෑහෙන පිරිසක් එයා වටේ ඉන්නවනම් ඔයා නෙවෙයිනේ පළවෙනිම අස්සයට ගහන්නේ. කලින් ගහලා තියෙන තරදුනත් එකයි නැසත් එකයි නිසා යනකොට බලන්න දැනටමත් එයා යටතේ ශිෂ්‍ය પરම්පරාවක් ඉන්නවා. ඒකල බලන්න එක ශිෂ්‍යයෙක්වත් ඒ ගුරුවරයාගේ මට්ටමට හෝ කිට්ටුවට පත් වෙලා තියෙනවා. ওই කාරණා තුන කියනනම් බයිනසේ ගුරුවරයා පිළිබඳව විශ්වාස කරන්නේ. ගුරුවරයා කියන දේ අනුකරණ කරන දේ කියනවා. එහෙම නැත්නම් ඒ ගුරුවරයා අනුගමනය කරන යාගේ ගරු භාවනීය බව දකින ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඒ ශිෂ්‍ය පිරිසේ කවුරු හරි ඔය කියන තත්ත්වවලටපත් වෙලා තියෙනවා. ඒ නිසා ගිය ගමන් මේක බාර ගන්න බෑ. ඉතින් දැන් ඔය සතිපාසලෙත් අපිට වෙලා තියෙන අපේ දරුවන්ට කියලා දුන්නට ඒ දරුවන්ට ඕවා බැලීමේ හැකියාවක් නැහැ නේ අපි එහෙම දෙයක් දරුවන්ගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒකට ඒ මිෂන් ඉදිරියට හදනකොට අපි දැනගන්න ඕනේ මේ කියන දේ කරන කරන දේ කියන නැත්නම් සත්‍ය වඩන දැනටමත් හිතුවම් බහගත්ත කෙනෙක් තමයි කියලා දෙන්නේ. එහෙම නැතුව මේ පොතකින් පතකින් බලලා කරන්නේ. ඒ වගේම දැන් බටේ කරලා තියෙන විෂය අපි අවුරුදු 3ක් කරලා තිනවා. ඒ නිසා මේ පළවෙනි වතාවර කරනවා නෙවෙයි ඒ අත්දැකීම අපි පාවිච්චි කරන්නේ. ඒකෝට ඒ වෙනකොටත් ලැබිච්ච යම් ප්‍රතිඵල තියෙනවා. ඉතින් අපි ඔය නෝවේ ගිය වෙලාවේදී අපි නිදර්ශනයක් වශයෙන් පෙන්නුවා එංගලන්තයේ අවුරුදු 26ක් කරලා ඒ විෂයයේ ප්‍රතිඵල ඒගොල්ලෝ වාර්ෂික වාර්තාමාලාවෙන් නිතරම ඉදිරිපත් කරනවා. ඉතින් ඒක අපිට ආදර්ශයක් වුණා. ඒකත් කියකිරුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්. අපිත් ඒකම කරනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ වාර්තා දැනට ප්‍රසිද්ධ වෙලා අපිට අවුරුදු 2600ක් මේකේ තිබ්බා මොනම වාර්තාවක් නැහැ කවුරක්වත් අපි අනුගමනය කරන්නේ අපි කරන්නේත් නැහැ දැන් සුද්ධ පිටිපස්සේ අපි යන ඒ මොකද ඒගොල්ලෝ 26 කරපු ටික ලේඛනගත කරලා තියෙනවා බුක් කීපින් තියෙනවා ඒ නිසා අපි සතිය වඩනකොට පුළුවන් තරම් Tamange තොරතුරු ජර්නල් එකක් තියාගන්න එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ සර්වඥාන්සේ කෙරුවේ හැබැයි මහබෝසත්ණන්සේ බුදුන හැබැයි මේ ඔක්කොම ගියාට තමන්ගේ ගමන පිළිබඳව අපි නිතරම බලන්න ඕනේ මට මේ පේන මගේ හිම වර්ධනයක් තියෙනවා. කමඨාන වර්ධකත් ඒකට හොඳ පූර්වාදර්ශයක්. අන්නේ මේ යනකොට තමයි තමන්ට තේරෙන්නේ මේ කට්ටිය ගියාටම කරනවා නෙවෙයි මගේ තිබුණු ආතතිය අඩු වෙනවද? මගේ තියෙන අසහනය අඩු වෙනවද? මට මේ මිනිස්සුත් එක්ක ඇසුරු කරනකොට මිනිස්සු භාවනා නොකරත් ගැටුම් අඩු වෙනවද කියලා. ඉතින් මේ භාවනා කිරීම නිසා පෞලේ ප්‍රශ්න මතුවෙනවා නම් කට්‍යත් එක්ක ගැටෙනවා නම් මම කියන්නේ භාවනාවට වැඩිය භාව නෑව කියලා. භාව කියලා කියන්නේ වල්පිට. හරි ප්‍රශ්න භාවනා කරපු ගමන් දෙදර මිනිස්සු රුස්සන්නේ නෑ, දෙදර මිනිස්සු භාවනා කරන්නේ නෑ කියලා වෙනම ප්‍රශ්න මේ දෙකල් කිසි උණක් නැතුව හිටියා. ඉතින් ඒකේ හොඳට පේන්න තියෙනවා මේක මේ කඩුවක් ගිල්ලා වගේ උගුරේ ඉර වෙලා තියෙනවා. උඩට ගිහිල්ලත් නැහැ, පල්ලෙහාට ගිහිල්ලත් නැහැ. ඉතින් අදලා ගන්න වෙනවා උගුරක් තුවාල වෙද්දී අත දාලා ඇදලා ගන්න වෙනවා. ඒක නිසා මේ භාවනාව නැත්තම් සතිය මේ වඩන ජීවිතය අපි මේ ගත්ත ප්‍රයත්නේ සාධාරණීකරණය කරන්න ඕනේ. අපි නෙමෙයි මම. ඒක අපි කාටවත් කියවන්න යන්න ඕනේ. එතන එතන ප්‍රත්‍යක්ෂණය වෙන්න ඕනේ. එතන එතන ප්‍රත්‍යක්ෂණය වෙන්න ඕනේ. මේ ප්‍රත්‍යක්ෂණය කියලා කියන උරගා බලන්න ඕනේ. දුත් ප්‍රත්‍යක්ෂයේ තියෙන පුංචි දේවල්. මහලුකු මේ ධ්‍යාන ලබන්න ගන්නවා මාර්ගඵල ලබනවා විපස්සනා ඥාන නෙවෙයි. මේ මනුස්සයත් එක්ක ඇතුළු කරනකොට අපේ ලැබෙන අපේ හැකියාවල් ඒ සමාජ ආශ්‍රයෙන් බාධා කරන්න බෑ. එහෙම කරනවා නම් මොකක් හරි වෙලා. මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන අනේකන මිනිස්සුත් එක්ක සාමාන්‍ය අසුර පවත්වනවා. කියාපාන්න ඕනේ භාවනා කතාවක්. ඒ මොකද මිනිස්සු මන් දිහා බලනකොට මිනිස්සුන්ගේ මගෙන් අමුතු ගඳක් පිට වෙන්න පටන් ගන්නවා කියලා. වුණා. ඒක පිට වුණා නම් එතන ඉඳලා කචා. එතන ඉඳලා આવු. දුරට මිනිසුත් එක්ක ඇසුරු කරනවා. ඇසුරු කරන්නේ මොකද? ඒ ඒකලත් නෙමෙයි ආචාර ධර්ම කියන එක තියෙන්නේ. මිනිස්සුත් එක්ක තියෙන ආචාර ධර්ම වල කියන්නේ දෙන්නේ දෙන්නේ මේ දෙන්නේ එකතු වුණාට පස්සේ වට ආචාර ධර්ම කියන්නේ. මිනිස්සු අදහන දේවල් වලට අපි කවදාකවත් විරුද්ධයි කියන්නේ. අපි සම්පූර්ණ අපන්නක ප්‍රතිපදාව යන්නේ අවුරුදු ප්‍රතිපදාව. කවුරු අපිත් එක්ක යන පාර ගියේ නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අලුතෙන් යන මම ඉතරත් මම ගිහිල්ලත් නැහැ. දැන් මම යනවා. ඒක බාධාවක් වෙන්න බෑ. ඒ සමේ ධර්ම પરම්පරාවක අපි යනකොට අනුභව පිළිවෙලට යනකොට වැරද්දක් එක සැරේ වෙන්නේ දිනුවක් එක සැරේ වෙන්නේ. ඒක කොටස් වශයෙන් තමයි සිදුවෙන්නේ. ඉතින් කාට හරි හදිස්සියක් තියෙනවා. ඒගොල්ලෝ එහෙම ගියාට මට බෑ මට ඉක්මන් කරලා යන්න ඕනේ කියලා ඒ කොයි වෙලාවෙ ගිහිල්ලා ඕම් බාපා ගන්නවා. කරන්න දෙයක් නැහැ. අන්දාලිය කැඩේ යනකොට වගේ කොහේ ගියත් හැප්පෙනවා. ඉතින් ඒක උතුරට පේනු කර දෙන්න ඕනේ කමටහන වාතාවරණය මේ භාවනා කරනකොට මේ මතුවෙන ප්‍රශ්නකට ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියලා. ඉනේන දකින්නේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඉතින් ආයෙ මුලට ගෙනියන්න ඕනේ. මුලින්ම ඉඳලා හදාන හදාන්න එන්න ඕනේ. නරකක් දෝෂයක් වැරද්දක් තඬුවම් කළේ ඉස්සක් නැහැ. ඒක නැවත ආපහු විල හදාගෙන එන එකයි තියෙන්නේ. ඉතින් අන්නේ නිහතමානීක මේ බිකිනර්ස් මයින්ඩ් කියන එක. කොච්චර අපි උසස් වුණත් අපිට ආයෙ බිඳුවට බැල කරන්න පුළුවන් වෙනවා. එහෙම නැහැනේ. නේ නේ ඔය පාඩම් අපි රෝගල තියෙන අපි ඉන්නේ උසස් පෙළවන්ති වල අපිට පොඩි ළමයි ඒක හැදෙන්න බෑ කියලා කාට හරි යන් ඇවිල්ලා තියෙනවා නම් කරප්පන් ඇවිල්ලා තියෙනවනේ දැනගන්න ඕනේ වයර් මාරු වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ දවස්වල ලංකාවෙත් පිටරටවල් හරියට තියෙනවා. භාවනා කරන අයට අමතර ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ හැබැයි භවනා ලෝකේ වගේ කියන්නේ නැහැ ප්‍රශ්න වලට. මොකද ඒකට ඇවිල්ලා ගැතිලා තියෙන අපි අර දුස් කියනවා නෙවෙයි. ඉතින් අසුරු කරනකොට අපිට තේරෙනවා අපි යන ගමනේ හිම බාධාවක් වෙලා නැත්තම් අපිට ඒකේ ලකුණක් පෙන්නනවා. ඒ නිසා පඬිස්වාංශයේ උපමාන හතරක් පෙන්නනවා. භාවනාව මේක කරන්නද මොකද කරන්න කියලා එක මේ කරන වැඩෙන් අනුන්ට තමන්ට හානියක් නැහැ. මේ යන වැඩේදී කාට හරි හානි වෙලා තියෙනවා නම් භාවනා වැරදි. ඒ නිසා වර්තමානයේ සහ අනාගතයට හානි වෙන්න බෑ. මේ දැන් කරන වැඩේ ඉවත් කරන්න යන්න පුළුවන් ඉස්සරහට බාධාවක් වෙන්න බෑ. දැන් අපිට ගොඩාක් මේ ආස්වාද තියෙනවා වර්තමානයේ හරි හොඳයි අනාගතයේට ඒක පාවිච්චි කරොත් මොලේ නරක් වෙනවා ඇබ්බැහි වලට යනවා নানা ප්‍රකාර දැන් මේ ලෝකේ තියෙන හරිටි වගේ ඇබ්බැහි જાති එහෙම වෙන්න බෑ. ඉතින් බොහොම සරල වැඩි කරන ගමන් එතන එතන පරීක්ෂා කරමින් යනකොට අපිත් එක්ක අනායත් එක්ක අපි සාකච්ඡා කරනකොට Taman දැනගන්න ඕනේ මේක කරදරයක් නෝ නිජට යන්නේ. එතකොට ඒ වාගේ එතන එතන ප්‍රත්‍යක්ෂණය කරමින් ඉදිරි යන ගමනක් නම් මේක හරි ස්වභාවිකයි කියලා. ඒ වගේ දෙයක් සර්වචනාංශේ පහළ වෙන යුගී ලාවුත්සු කියලා එක්කනේ කිට්ටුවෙන් හොයාගෙන තිබ්බා සීනේ ඒකට කියන්නේ ඩාවිසම් කියලා. ඩාවිසම් කියන්නේ මේ ස්වභාවික කර්ණයක් වෙන්න ඕනේ. අපි හැම වෙලාවෙම ස්වභාව ධර්මයක් එක්ක ඉන්න ඕනේ. ගමන ස්වභාව ධර්මයක් එක්ක. ස්වභාව ධර්මේ වෙනස් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි අමාරු වෙනවා. ඉතින් විද්‍යාව මේක තන්නේ කර අනිත් පැත්ත දැන්. මානවයට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් කොත්තමත් අද කළ පමණින් කියලා දැන් කරගෙන කරගෙන යනවා පෘථිවිතලය රත් වෙනවා, පරිසර දූෂණය වෙනවා, චිත්ත දූෂණය හැදෙනවා, මානසික ආකාරන වැය වෙනවා, තීදීනසා ගැනීම වෙනවා, නතර කරන්න බෑ. ඉතින් පැරණි දේවල් වල තිබුණේ අර පුංචි උපමාන. විතරම බලන්න මේක යන්නේ ස්වභාවිකද කියලා. ඉතින් අපිට දැන් ලෝක වෙනස් කරන්න බෑ. නමුත් අපිට මේ සත්‍ය වඩ아가ගෙන යනකොට ජීවිතේ පිළිබඳ අලුත් බලන්න, සලකා බලන්න අවස්ථාවක් ලැබෙන එකක්. පටිසම්පජාන්‍ය තියෙනවනම් හිරියොතක් ලැබෙයි හිරියොතක් තියෙනවනම් ඉදලන් සංවර වෙයි ඉදලන් සංවර වෙනවනම් සමාධිය ලැබෙයි කියන ඒ එනේන තැනදී මේවා පරීක්ෂා කරමින් යනවනම් ඕන වෙලාවක පස්සට යනවා ඕන වෙලාවක ඉස්සරහට යන්න පුළුවන් එතකොට අපිට තේරෙනවා මේ යන ගමනේ අපි මේ ඉදිරියට ඉදිරියට යන ගමනේ අපි මෙතෙක් කල මේවා පාවිච්චි නොකරනද මේ සතිය නිසා අපිට මේ අවස්ථාවල් ප්‍රස්තාවල් වැඩි වෙන හැටි දකින්නකොට සාමාන්‍ය උපමාවට කියන්න වෙනවා සාමාන්‍ය කියනවා ඔය හැම හැකියාවක්ම අපි ළඟ තිබිලා තියෙනවා අපි ඒක යොදලා උරගාලා බැලුවේ නැති නිසා නෑ කියලා දන්නවා ඇත්තටම මේ හැම හැකියාවක්ම හැම කෙනෙක් ගාම තියෙනවා ඒක කියනවා මේ එක හමුදා ආශිබලෙකුට යාට රජුරෝ දීලා තියෙනවා පදක්කමක් නලල්පතියක් එයාට හමුදාවේ ලොක්ෙක් වෙනවා ඉතින් ඒක නෑ හැමදාම යනකොට ඒ පරන්දාගෙන යනවලු රාජකාරියට. ඉතින් මිනිස්සු එක දවසක් රාජකාරියට යනවා බලනකොට නාලල් පටිය නැති. ඉතින් ගෙදර ගෑන කතා කරනකොට මට මේ හදිච්චියක් තියෙනවා නාලල් පටුව අදිවිද අයියෝ යාගේ බඩුව යාගේ ගාන තියෙන්නේ ඉතින් කියන තැන බලන මම මේ අහල් ගන්නවා. නෑ නෑ පොඩි ඔක්කොම අවුස්සලා ඇති උඹලා තාම මේක කරන්නේ දැන් කියලා මෙයා දැන් කඩුවත් අරගෙන එන වලියක් දැන් නාලල් පටිය හොල්ල දුන්නේ නැත්තම් ගෙදර උන්ට නඩු. ඉතින් ගෑණික් කොහරි කොරහ පැත්තක තියලා ළඟට තියලා බලන්න ගෑනට එන්න hinaවක් ගියාලු මොනවක්වත් කරගන්න විදියක් නැහැ මොකද මේ මනසට ඕක කිව්වොත් දැන් කඩ වෙලා ඉන්න වෙලා කඩුවක් ඇතුලේ විශාල කණ්ණාඩියක් මොන්ට ඇල්ලවලු නලල් පැටිය නල්ලේ දාගෙන හොයන්නේ මේ කොහේ ඉරුවත් අහුවෙන්නේ නැහැ ඉතින් ගෑනට කියන්න විදියක් නැහැ අයි වායෝ නල්ල තියෙන කිව්වොත් එහෙම වායයට කඩ වෙලා ඉන්න වෙලාවනේ කණ්ණාඩියක් මොන්ට අල්ලගන්න හරුවත් යනසෙත් කොච්චරයි කරේ උඹලා හොයනදී උඹේ නල්ලේ දාගෙන ඉන්නේ. උඹ කරුණා කරලා ආදාසකින් බලපන්. කරුණා කරලා ප්‍රතිවේශයක් කරලා බලපන්. නැවත සලකා බැලීමක් කරපන්. ළඟ ඉන්න කට්ටියට කියපන්මයි අවල් දෙන්නේ කියලා නේද? ඒක අයියෝ තමගේ නල්ලේ තියෙන කියලා. ඉතින් ඒ ටික තමයි සරුවචනන්සේ කරන්නේ. නැත්නම් නලල්පටියක් අපිට දෙන්නේ නැහැ. අපේ නලල්පටි හොරගම් කරන්නේ නැහැ සරුවචනන්සේ. කියනවා උඹලඟ තියෙනවා. ගොඩක් කල් දාගෙන ඉන්නකොට පඩක් වලේ ඉතන අතගාලා කන්නාඩි දෙකින්ද ඉන්නේ නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. සමහර කන්නාඩි දෙක උඩට දාගෙන ඉතින් පොඩ්ඩක් හරි හදිසියකට බලන්න කියලා හෙව්වොත් ඒ කන්නාඩි එක කොට්ටමනේ තියෙන්නේ ඔතනදී වෙනදා කම්බෙට බෑනේ. ඉතින් උගා කාලයෙන් පාවිච්චි වෙන නිසා අපිට අපේ හැකියාවන් තේරෙනවා. මේ සතියෙන් ඒක වැරදි නොවෙනව නෙවෙයි. ඒ වැරදි හැම එකක්ම විහිළුවක් වඩපත් වෙනවා. හැම දෙයක්ම හුරතලයක් අපි ළඟ තියෙන හැම ගුණයක්ම අපි කොම්බේ කියන්නේ ප්‍රතික් රිෆ්ලෙක්ෂන් එක විතරයි අපිට පේන්නේ. ඒක ගිහිල්ලා මොකේක හරි වැදිලා එනකොට විතරයි පේන්නේ. ඒක හරියට මේ චන්ද්‍රිකා වලින් කරන්නේ මෙහින් යන තරංග චන්ද්‍රිකා වැටෙනකොට ආපහු පොළොවට එනකොට අපිට ඕන දෙයක් පොළොව ගැන බලන්න පුළුවන්. චන්ද්‍රිකාව කියලා කියන්නේ තරංග රිෆ්ලෙක්ට් කරන කණ්ණාඩියක් විතරයි. ඒ කණ්ණාඩිය තියවන තරංග ආපහු ආවට පස්සේ පොළොවේ මොකද වෙන්නේ වැස්ස වයින්ද අවු පයින්ද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ ඒකට බුදුරජාණන් දුන්නේ රිෆ්ලෙක්ෂන් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය ප්‍රතිවීක්ෂා කරනවා. නිසා අපි නිතරම ඉස්සල සැරේ හරි කියන දෙවෙනි සැරේ වරදිනකොට මේ පිළිවෙලක් නෑනේ ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕනේ පසුබිම කාරණා හරිනම් ඕක හරියනවා දැන් හරි කියලා නැත්නම් උඹේ දෝෂයක්වත් පැත්තෙන්තාවක්වත් නෙවෙයි අවශ්‍ය පද්ධතිය අවශ්‍ය ඒකට කියන උපනිෂේ සම්පත්තිය නැතිව කලබල වෙන්න එපා ඒක හොයාගන්න ඔය එකලසයි ඕනේ කරන්නේ ඒ නිසා රහත් තුනක් රහත් තුනක් ඒ අවශ්‍ය පරිසර නොලැබුණොත් ඒ අරියත් ඵල සමාපත්තියට ය아가න්න බැරි වෙනවා. මොකක්වත් මේ රහත් භවයේ අඩුවක් වෙනව නෙවෙයි. ය아가න්න බැරි වෙනවා. එයාව එතකොට කරන් තියෙන්නේ රහත් වෙච්ච නැති කෙනෙක් වගේ හොඳට අවශ්‍ය කරන මූලික දේව සම්පාදනය කරලා බලනකොට අර සමාපatti ඵලය ලබා ගන්න පුළුවන්. නිසා භවනා කරන කිසිම කෙනෙක් මේ හදිසියේ කියලා වහා ප්‍රතිඵල ගන්න ක්ෂණික ක්‍රම වලට යන්නේ අනුපූර්ව පිළිවෙලින් ඉදිරියට යනකොට Taman ළඟ තියෙන නොදැනුවත්කම එහෙම නැත්නම් මෙච්චර වටිනා බුද්ධ ශාසනයක් හම්බෙලා මෙච්චර වටිනා manussත්ත්ව ප්‍රතිලාභයක් හම්බෙලා අපි මේ කරන ලාමක වැඩ ඒ වගේ 180ක් විතර තිරසන් සත්තුත් එක්ක සමාන වැඩ ටිකක් අපි කරන්නේ. මේක නොදකින්න එක මට මෙච්චර පිනක් තියෙනවා මෙච්චර හැකියාවක් තියෙනවා නොදකින්න එක අපි ඒකට අවිද්‍යාව කියනවා. ඒකට අවිද්‍යාව තාත්තා වගේ නම් අම්මා වගේ උදව් කරන්නේ ඒ වෙනුවට අපිට ඉඳුරම් පිනවීම හරහා එතන එතන ආශිර්වාද ආස්වාදයක් කරගන්න. ඉතින් අපි ඒකේ සාධාරණීකරණය කරලා ගමන යන්නේ. ඒක ලියවල වැරදුනකොට කාට හරි දොස් කියනවා. මේ ආණ්ඩුව හොඳ නැති ඉඳා අධිරාජ්‍යවාදී ක්‍රමේ නිසා අරකයි මේකයි කියලා කිව්වට ඒ Taman තුල මේක දකින්නකොට මේ මනුස්සයා තුල සතිය නිසා තේරෙනවා සතිය එන්නේ එන්නේ අපි වැඩෙන්න වැඩෙන්න ස්වයං විවේචන වැඩි වෙන ගතියක් තියෙනවා. මම තමන් පිළිබඳවම වුණ වුණත් මේකට මමයි වගේ කියන්න ඕනේ කියලා ස්වයං විවේචන වැඩි වෙනවා. වගේම පරිසරයේ ඉන්න අය මට සහයෝගය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිතරම කරන්නේ මට කෙනෙහිල්ලක් වගේ කියලා බාහිර දොස් කියන ගතියකුත් තියෙනවා. ඒ වගේ මේතන ඇත්තටම මේ හිතුවට ශබ්ද කරන්නේ නැතුව යා කන්ඩිෂන් කරලා මේ කාමරේම තියෙනවනම් කිසිම ඉන්ටර්සිටි කෙනෙක් වගේ නිවන් යන්න පුළුවන් හදන්න ඕනේ භාවනා මධ්‍යස්ථානයක් සවුන්ඩ් ප්‍රූෆ් කරලා ambient temperature එක control කරලා temperature එක හදලා හරියට කටි හදන භාවනා මධ්‍යස්ථානය මේ භාවනා මධ්‍යස්ථානයේ නිවන් දැක දෙන්නේ කාලා නිවන් දකින්නේ නැහැ එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මම කියන්නේ මේ ගහක් උඩ ගලක් උඩ ඉන්නේ කියලා. ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා මූලික මූලික දේවල්. ආන්නේ වගේ අපි මේ අතිධාවනයකටපත් වෙන්න පටන් අර ගන්නවා. මේ තමන්ගේ තියෙන අඩුපාඩු කන් ටික තමන් දකින්න නැතුව කාට හරි දීලා. ඉතින් ඒක ඔක්කොම ඔටික ඔක්කොම අපි භාවනා කරන පිරිසක් එක්ක ඉනකොට අපි අපේ සබ්බත්කාරී මානසිකට කියනොත් ඒගොල්ලෝ පුළු පුළුවන් විදියට ඒවා අපිට කියලා දෙනවා. ඒවලත් මේ බැහැල වැඩ කරන්නයි. ඉතින් අන්තිමට ඔය අහිංසකමේ අන්තිම දේ තමයි තමන්ගේ තකතිරකම තමන්ට තේරෙන්නේ. කිසිම දෙවන්නේක් නැහැ මම විඳින දුකට මම විශ්ින් කරන ලක්ක් මේ තියෙන්නේ. ඔය මොන පරිේශණය කරත් එන දුක වළක්වන්න බෑ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා නන්තලික්කේන සමද්දම සමුද්දමජ්ජේන වබ්බදානං විවරම් පවිස්සන නවිජ්ජ තීහෝ జగතිප්පදේසෝ යත්තත්තිතෝ මුංචය පාපකම් මහණී ගල් ගල් වෙනකට ගිහිලා කන්දක් උඩ හිටියත් මහමුදේ හිටියත් අන්තරාවකාශයේ අවකාශයේ හිටියත් විච්ච අකුසලේ ඵල දෙනවා දෙනවා. එහෙම තමන් කරන ද අකුසලයක් ඵල නොදෙන තැනක් මුළු ලෝකේ කොහොක්වත් මගේ ඇහැට පේන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේ මොනේ මේ අල්ලපු ගෙදර මච්චා වුණියම් කරනවා. නැත්නම් මේ ආණ්ඩුව හොඳ නැහැ. එහෙම නැත්නම් මේ ඉත්තුගුණේ හොඳ නැහැ කියලා අපි අර විවිධාකාර කාරණා හොයන එකට අපි කියනවා විද්‍යාව කියලා. ඒ වෙනුවට භාවනා කරන්න ඕනේ නැප්ප දැම්ම තව වයසදී ඉන්න පස්සේ කරන්න ඕන නම් කියලා ওই ඉදුරම් පිනවීමට යන ඉදුරම් තෘෂ්ණාව. උන් ওই දෙක අපිට තේරෙන්න පටන් අර ගන්නවා බහු ජනතාවය ඇයි භාවනා නොකරන්නේ. එහෙම නැත්නම් භාවනා කරන මගේ හිත ඉතිවිලි වැඩි හරියක් ඇයි භාවනාවට බරගත්තේ. බොහෝ හිතවිලි යන්නේ අනිත් පැත්තට. නමුත් අපි දන්නවා ක්‍රමයෙන් අපි ඒක හදාගෙන යනවා කියලා. ආන්නේ විදියට ඒ ලැබෙන වාසි සහ පාඩු සමතුලනය කරගන්න මේක දැක ගන්න තියෙන ඥාණය භාවනාවේ සතිය නෙවෙයි. ඒක සම්පජන්ණයට වැටෙනවා. ඒක හරියට කියනවා Taman යන ගාම Taman කණ්ණාඩියක් ඉස්සරහ ඉඳලා නිකන් වීඩියෝ කැමරාවකින් වීඩියෝ වෙන්නදලා ආපහු දාලා බලනවා ක්ලිප් එක. මම කොහොමද රඟපාලා තියෙන්නේ. Taman ගැනම Taman විවේචනාත්මකව නිකන් කණ්ණාඩියකින් බලලා වගේ අන්නේ විවේචනය කරන ගතිය ස්වයං විවේචනයේ අත්‍යවශ්‍යයි. ඒක බොහෝ විට සත්‍ය මේ සම්පජාඤ්ඤයත් එක්ක ගැලපෙනවා. Taman කරන වැඩේ නෑ මේක වැරද්දක් තියෙන්න බෑ. මමනේ කිව්වේ කියන අදහසින් ගියොත් කවදාකවත් හරියන්නේ නෑ. ඒ නිසා ඒ කරන කරන එක එතන එතන සුද්ධ කරන සුද්ධ කරන යන නිසා ඒ අපේ පරිණාමයේ හිර වෙච්ච තැනක් වගේ. මම කරපු දෙයක් නැතික වර්ධින්න බෑ කියලා අපි හිතාන ගියොත් හදන්නවත් බෑ කාටවත්. මේ අහිංසකම නිසා අපි කොච්චර ජීවන තත්ත්වෙට ගියත් ආය මුලට ගිහිල්ලා ආධුනික මට්ටමට යන යන්න යන්න යන්න තේරෙන පටන් ගන්නවා අපි ළඟ තියෙන නොදැනුවත්කම මෙච්චර ධර්මයක් තියෙද්දි කැට ගැහෙන තරම් උදැනුවත්කමක් තියෙනවා. ස්පටිකීකරණය වෙන තරම් නොදැනුවත්කමක් තියෙනවා. හැබැයි කොයි එක වුණත් එච්චර මෝහ පටල සංසාරේ පුරා බැඳුනට එක චිත්තක්ෂණයක් සතිමත් වෙනකොට ඒ චිත්තක්ෂණය පිසි. චිත්තක්ෂණ දෙකක් සතිමත් වෙනකොට ඒ තරම් පිසි. ඉතින් එහෙමම කරගෙන කරගෙන යන තේරෙනවා මේ මුළු ඔක්කොම කෙලෙස් අයින් කරන්න ඕනේ නෑ නිවන් දකින්න. මේ කෙලෙස් වලට පොහොර දාන්න එපා. ආහාර දෙන්න එපා. ඔය මෙතෙක් කල් කෙරුවේ තණ්හාව නිසා, මාන්නෙ නිසා, දික්ඛ නිසා. මේ කෙලෙස් වලට පොහොර දාන්න. අපි කරන හැම වැඩකෙදීම ඒ කෙලෙස් වලට පොහොර දාන්නේ මේ අපි අපිපත් වෙලා ඉන තත්ත්වය හොඳ නැහැ කියලා ඒක සංස්කරණය කරන්න කියනවා. ඒක අංග සංස්කරණය කරන්න කියනවා. තියෙන දේ තියෙන විදිහට ගන්න බෑ. ඒක හැඩ ගන්න යනවා. ඉතින් මේ හැඩ ගහන්න ගිය නිසා ඒ ඒ වෙලාවේදී අපි සංස්කාර පහල කරන චේතනා පහල කරන කරන මේ කුංචි දේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වෙනවා. නිසා තියෙන විදිහට හැඩ ගැහෙන එකට කියනවා මේ වාජනයකට වතුරක් කරපුවාම ඒ වතුර භාජනයේ හැඩේ ගන්න. ඒකට කියනවා නිහතමානීකම. ඒකන අහිංසකකම කියන්නේ. වතුරේ විතරයි ඒදී කරන්නේ. නිසා යෝගාවචරය වතුර වගේ ඒ ඒ ඔය කියන ස්වයං විවේචනය විනිශ්චය නොකිරීම හැඩගෙනෙන්න හැදෙන කටි සේරම බටහිර ලෝකේ සතිය ගුණාංග කියලා දෙනවට කියලා. සතිය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ආධුනික මනසක් ඕන දෙයකට හැඩගැහෙන්න පුළුවන් එකක් කිසිම දෙයක් විනිශ්චය කරන්න යන්නේ. ඒ විනිශ්චය කරන්න ගියොත් ඉතින් යාට දියුණුවක් නැහැ. ඒ නිසා මෙලෙක් මනසක් තියාගෙන යන්න කියලා. ඒ ටික ත්‍රිපිටකයේ එහෙම නැහැ. ත්‍රිපිටකයේ මේ සතිය පිළිබඳ කියලා තියෙන දේවල් එහෙම කියවෙන්නේ නැහැ. ඒව හැබැයි වක්‍රෝත්තියෙන් කියවෙනවා. අර බටහිර ලෝකේ ඉංග්‍රීසියෙන් කියනකොට ඒව හරියටම ලයිස්තුගත කරලා කියනවා මෙන්න මේකයි සතිය කියන්නේ. ඒකෝට අර පන්ති කාමරේක උගන්වනකොට සිලබස් එකක් හදනකොට හරි ලේසි එක. ඒක හරි ඍජුයි. ඒක පොසිටිව් ලැන්ග්වේජ් එකක්. ත්‍රිපිටකයේ බැලුවොත් ගොඩාක් කියවන්න ඕනේ. මේ බටහිර ලෝකෙත් තරම් තියෙන මේකෙන් තමයි. නමුත් ඒගොල්ලෝ ඉදිරිපත් කරන ක්‍රමය හරිම සාධනීය ඉදිරියට යන ක්‍රමය. හැබැයි හැබැයි ආරම්භයේ තමයි සුද්ධ වුනේ. ටිකක් දුර යන්නම් ආයෙත් එන්න වෙනවා පාලි භාෂාව ඉගෙන ගන්නයි ආයෙත් සම්ප්‍රදාන කුල තැනකට ගිහිල්ලා ඒ ඒ සංස්කෘතිය ගන්න වෙනවා. ආරම්භයේදී බාහිර වාහනේ දාගන්නකම් ඒ බටේර ලෝකේ තියෙන දේවල් කියවීම ගාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේගොල්ලෝ හරියට පොයින්ට් එකට කතා කරනවා. මේ ධර්මයේ පොයින්ට් එකට කතා කරන්නේ වටවනල්ලේ ගහගෙන ගහගෙන තමයි යන්නේ. හැබැයි යම් මට්ටමකට ගියාට පස්සේ ඊට පස්සේ ඒකේ ගත කරන ඇත් එක්ක ඉඳලා ත්‍රිපිටකය කියවලා ඉදිරියට යන්න වෙනවා. ඒක ප්‍රමාවක් නැහැ. ඒකට ඕනෙ වෙලාවක ඉඩ තියෙනවා. ඒක නිසා ආරම්භයේදී ගොඩාක් දේවල් දාලා ආධුනිකයා කලබල කරන්න ඕනේ. හැබැයි ආධුනිකයා දන්නවනම් ධර්මයෙන් මට අනුග්‍රහයක් ලැබෙනවා මට එන්න පොඩි පොඩි වාසි තියෙනවා කියලා එයා දැනගන්න ඕනේ දැන් ඉතින් හිමීට අර දත යුතු අනික් කරුණෝ මූල ධර්ම වාසියෙන් සුතමේ ඥානෙ වශයෙන් දත යුතු දේවල් චින්තාමේ වශයෙන් මේ දේවල් වලට ආධාර උපකාර කරන එකට අපි අනුග්‍රහ කරනවා කියන එකයි කියන්නේ සීල අනුග්‍රහිතං හෝති. එයා දැනගන්න ඕනේ මේ භාවනාව වැඩෙනවා නම් සීලය පිළිබඳව තිබුණට වැඩිය සැලකිල්ලකින් සීලයේ අදි සීලයක් කරන්න හැකියාවක් තියෙනවා නම් අමාවෙන්නවා කරන්න. ඒ වගේම දන්නේ නැති කෙනෙක් වාගේ අලුත් කෙනෙක් වගේ බනහන. සුතමේ ඥානෙ තියෙනවා. ඒ කියන්නේ අපි ශ්‍රාවකයෝ බව මතක තියාගන්න. ඇත්තටම කිව්වොත් අද ලංකාවේ නැත්තම් ඒ ගිහි කෙනෙක් ගත්තොත් හාමුදුරන්ට වැඩිය හොඳටම ධර්මයක්. බුදුමාකාර දැනුමක් තියෙනවා. එහෙනම් මේ ඇත්තටයි උනන්දුවෙන් අහන්නේ මේ හාමුදුරුවෝ බොරු කියනවාද කියලා බලන්න විතරයි බලන්නේ. එන මොකක්වත් නැහැ. මේ හාමුදුරුවෝ ඊයේ කියපේකම දැන් කියන්නේ එච්චරයි මේ මේ ගියු බණහනකොට පරිස්සම් වෙලා කියනවනේ මේ කියලා දෙන්න හදනවා කියලා වුණා හිතන්න නරකයි ඔක්කොම දන්නවා. පිරිච්චට්ටු අටු මෙවුවා. දැනුවතින් නම් මොකුත් නැහැ ත්‍රිපිටක ධාරි වෙනවා කියන මොකද්ද අර මේ චක්ක සංගණන සීඩියක පොට් එකේ දාගත්ත ගමන් දෙපිටක දාහරි ඕන වෙලාවක ඕන දෙයක් කොහෙල බලන්න පුළුවන්. දැන් දැනුම කියලා දෙන්න ඕන කමක් නැහැ. කියලා දෙන්න ඕන කියලා තියෙන මේ බෙහෙත් තුන්දුව මේ කල යුත්තේ මේකයි. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේගොල්ලෝ කතා කරන්න දුන්නොත් අනම්මනම් ලෝකෙද විශ්යන් ඔක්කොම කියනවා මේ වේදිකාවට. දැන් මොකක්වත් ඒවා උඹ අදක්කොද කියලා. උඹට අදාළ දෙයක් ඉපන් ඥානිකවම තාංශුත කරන්න දෙන්නත් එපා අනික් කාමරේ කමට අසුත කරන්න දෙන්නත් එපා අරයා හොඳ මෙයා හොඳ කියන්නේ නැත් ඒක. මේ පොඩි පටුතෙල් පීරි අපි යන් කිය හරියටම කියලා දෙන්න ඕනේ වල්ලස්සියෝ ටිකක් කරත් එක බැඳගෙන යනවා. ඌ වැඩිම කැලේට දුවනවා. ඉතින් ඒ කියනකොට ඔබ දැන් හිතන කොච්චරම අමාරුද අප්පා අයිය අප්පා අපිට දෙයක් කොහෙන් නිකන් කතා බතා කරගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ ඇයි පැවිදිුනේ කියලා අහන්න අපිට අයිති නැද්ද? එහෙම දෙක තුනක් ප්‍රශ්න අහන්න දෙන්න ඕක කියලා. කිලෝරක්ම නැහැ. නිකන් ලව්ව පෙයාගක් වගේ තමයි ඊට පස්සේ යන්නේ. ඒකත් නඩුව ඇහෙන්නේ නැහැ. ටෙක්නිකල් රයිටින් නැහැ. ඉතින් ඒ නිසා කර්මස්ථාන තුළ කාලිනාස්ති වෙනවා. අපි නිකන් ප්‍රශ්නෙට ලැහැත් වෙන මිසක් ඇහෙන්නේ නැහැ. ඒක ලස්සනට සුද්ධ කරලා ඔය සතිපට්ඨානයේ භාවනා ක්‍රමේ මහසික මිලේ කෙනකොට ඒ කමඨාන සුද්ධ කිරීම හරියටම ලෑල්ල එකක් ගහලා ඉරදිගේ කීතෙන් කපාන යනවා වගේ. ඇඳුමක් කපනකොට පතරම ඇඳලා අපි ගාහන්න කපන්නේ. එච්චරයි. ඒ ඒ පතරම අඳින එකට විතක් කියලා කියනවා. පතරම හැටියට කපන එකට ਵਿਚාරය කියනවා. හැම තැනකදීම විතක් ਵਿਚාර දෙක තියෙනවා. ඉතින් ඇඳලා තමයි කපන්නේ. ඒකට අපි ආයෙ දෙකේ වංචේ ළමෙක් වෙනවා. ටීචර් කියලා දෙනවනේ මේ ඩබල් රූල් කියන්නේ මේකයි කොට රූල් කියන්නේ මේකයි තනි රූල් කියන්නේ මේකයි මේක අකුරු දෙන්නේ මෙහෙමයි පයන්න දිනකොට මේ උඩින් යන්නේ මේ යටි ආයෙ සැරයක් අත උරු කරනවා වාගේ වැඩ පිළිවෙලට යනවා. ඉතින් හරි අමාරුයි දන්නවයි කියන එක කරත් කරා. දැන් ලෑස්ති වෙනවා නම් මේ ඒ මන් දන්න વિષය නෙමෙයි මේ මේක වෙන විෂයක්. ඒ නිසා මම මේකට ලෑස්ති වෙනවා කියලට ඒ තියෙන ඒ නිහතමානීකම. ඒ අහිංසකම තුළ ගුරුවරයාට ලොකු ඉඩක් හම්බ වෙනවා. ඉතින් මේ සාමාන්‍ය වයසේ යන්න යන්න ඒ අහිංසකම හෝ නිහතමානීකම ස්වභාවයෙන් අඩු වෙනවා. මේ ධර්ම ගෞරවය නිසා අධ්‍යාම නිසා අපිට පුළුවන් ඒක යටපත් කරලා කරගෙන යන්න. ඉතින් ඒකවල ගුරුවරයාට වෙන විශේෂ හැකියාවක් හම්බ වෙනවා. බය නැතුව අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන්නේ මේ සාරවත්යන් වහන්සේ රාහුල පුංචාමතුන්ට හැමදාම කියනවා කියලා දීලා තියෙනවා මුදුලාතු ගාලා හැමදලා වැලි දෝතක් කරගෙන වැලි දෝත උඩ දාලා මට මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා නිහතමානීව කියනවා. ඒ මොකද බුදුහමරගේ පුතා හින්දා කවුරු ඇවිල්ලා ගත්තමත් දැම්මත් එම කියන පොස්ත ඒක කවුරක්වත් දෙන්නේ නැහැ උපදෙස් කිත්. උපද්‍යයන්වන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ තියෙද්දි මෙයා නිහතමානී කරන්නේ. දීපාන්දර වැලි දොටක් කොට දාලා බාර දෙන්න කියනවා. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙන්න ඕනේ අන්නේ ධර්ම ගෞරවය සහ නිහතමානීකම. මේ පුත්තිලියට කරන එක නෙවෙයි. ඉතින් මෙව්ව වැඩිම තමයි ඔය බලජ්ජාව කියන්නේ. අතියත් එක්කම ඒ වැඩේ මේ ගහ නිතරම කොලාතු දාගෙන වැඩෙනවා වෙන්න නම් ඒ ඕජාව ලැබෙන මුල්පතේ තියා ගන්න ඕනේ. ඒ ගුරුවරයන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සීලයේ කෙරෙහි, සබ්බස්නාගාමී වහන්සලා කෙරෙහි ඒ හැසිරීම නැතුව කියනවා තමයි නිවන් දකින්න හදනවා කියන්නේ තනියම නිවන් දකින්න හදනවා මහා ආත්මාර්ථකාමී වෙනක් කියලා කිසි ආත්මයක් නැහැ. ඒ වගේ සමාජයත් එක්ක එකට යන්න දන්නේ නැත්නම් තීන් අතරමඟ ඉවරයි. ඒව දැනගත්තත් ඉවරයි. ඒකන බය වෙන්න එපා. ඒ තරම්ම මේක බොහොම සංකීර්ණ ගමනක්. එතකොට ආපහු මුලට ආවා ආපහු ගියා. හිතපු දැනීම ආයෙ පටන් අරගන්න බෑ. ඒ නිසා මේ ගමනේ යනකොට ඇත්තට මේ ඕනම වැටිච්ච වෙලාවක තමයි 1 2 3 4 පියවරල් ටික හදාගන්න දන්නවනම් ඒ මනසත් එන අපායට ගියත් ඔච්චරම තමයි. දිවි රෝගී ගියත් ඔච්චරයි. කොතන ගියත් පාරදක්ෂේ කොළිය ළඟ තියෙන දේ හදාගත්ත, ලිපක් හදාගත්ත, පීයක් හදාගත්ත වැඩ කරන යන හැටි මූලික ටික තමයි හරියම වැදගත් වෙන්නේ. ඉතින් අපි ඔය සතිපාසලෙත් කරන ළමයින්ට ගොඩක් දේවල් උගන්වන්නේ නේ ඉතාමත්ම මූලික දේ. එහෙම නැතුව මේ මහා ලොකු සමීකරණ කියලා දෙන්න ගියොත් දිරවන්නේ නැතු යනවා. ඉතින් කාට හරි මම මේ ලෝකීය කතාවක් කියන කාට හරි සත්‍ය දන්නේ නැති කෙනාට සත්‍ය කියලා දෙන්න උත්සාහ කරන්නේ. අපි දැන් කිසිම දෙයක් නෑ. මේ මූලික දෙයක් ඕනේ කරලා තියෙන්නේ මෙයාට විශ්වාසය ගන්න. අනේ එතකොට තේරෙනවා ඒක දන්නේ නැතුව ඒක නැත්තම් අපි දැන් මේ පුංචි ටික කාටද කියලා දෙන්න ගිය දවසේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේක මේ ඉගෙන ගන්න එක එකක් කියලා දෙන එක පුදුමාකාර අමාරු දෙයක්. කොච්චරද කියනවනම් බුදු වෙලා සර්වඥාන්සේ බණ නොකියන්නේ හිතුවා. බෑ කියලා දෙන්න බෑ කියලා. මේකේ තරම්ම විශාල දැනුම් විශාල ප්‍රදේශයක්. ඊට පස්සේ සාහපති බ්‍රහ්මයා තමයි ඇවිල්ලා කියලා තියෙන්නේ. පිටතර මහන්සිලා මේක අවබෝධ කරා ඇත්ත තමයි මිනිස්සු ඉන්නේ කාමෙන්. සමහර ඇස්සන්ගේ ඇත්තන්ගේ ඇස්සක දුවී අඩු. කර්මාකලන් දුකානන් වහන්සේ කියන්නේ. මේ සර්වඥාන්සේ කියන්නේ ඊට පස්සේ තමයි පෙළඹුණේ. ඒ නිසා අමාරුයි. නමුත් හදා බෙදා ගන්න කියාට පස්සේ අපිට තේරෙනවා අපි දන්න ටික තව කෙනෙකුට කියලා දෙනකොට තමයි ඇත්තටම අපි ළඟ පන්නරයක් එන්නේ. ඒක නිසා 2600ක් මේක එනකොට මේ ශාසනේ යම් යම් ප්‍රමාණයකට සාසනය වැඩගත්ත ඇත්ත පුළුවන් තරම් බලන එක මැරෙන්නේ ඉස්සෙල්ලා තව කාගෙද පොඩ්ඩක් එක්කෙනෙකුට හරි මේක දීලා මැරෙන්න. එහෙම නැත්නම් බුදුරජාණන්සේ කියන මේකට නිවි પરම්පරාවක් කියලා. ආනන්ද හැමෝටම කතා කරගෙන ආනන්ද මේ බුද්ධ ශාසනයේ නිවි પરම්පරාවක් වෙන්න දෙන්න එපා. උඹලා පුළුවන් තරම් මේක ශරීරයට වද්දාගෙන ඉන්න. වද්දාගෙන එපා කියද්දි මිනිස්සු හරිය කැමති නැහැ. කැමති කවුරු හරි ඉන්නවනේ. ඒත් එක කරගෙන යන්නේ. ඒ කරගෙන යනකොට Taman ළඟ තියෙන නියතමානී ගතිය සහ ප්‍රායෝගික අත්දැකීම් අනිතත් එක්ක බෙදාගත්තොත් මේක අපි උගන්වන්නේ මේ හමුදාවේ පුහුණුවක් හදන්නවා වගේ නෙවෙයි. අපි උගන්වන්නේ විනෝදාංශයක් වගේ. ඉතින් සාමාන්‍ය ජීවන කුසලතාවයක් විදිහට කරගෙන යන්න ගියාම ඕගැන මේ මේ බුද්ධ ශාසනයේ තියෙන රුවන්වැලි සායවත් එහෙම නැත්නම් දර්ගාමාලිකාවක් නෙවෙයි. Tamanගේ පපුවේ තමයි තියෙන්නේ. Taman හදාගත්ත ටිකේ. තව කෙනෙකුට මේක දෙන්න නම් අපිට කියන්න වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක පටන් ගන්න මේකෙන් ඔන්න ওই ටික නම් මට කියලා දෙන්න පුළුවන් මම හොයාගත්ත එකක් නෙවෙයි. කරගෙන කරගෙන යනකොට ඔන්න ආයෙයි. ඉතින් දැන් මම මම ගියාම උගක් ඔය කොන්ෆරන්ස් එකේ මේක වෙනවා ගාමිණීනාත වාන්දන විනාඩි 5ක් දෙනවා. මේ මේ පිළිසෙටම වහාම සත්‍ය කියලා දෙන්න කියලා විනාඩි 5යි. ඉතින් මම කියන මේ අවුරුදු 40ක් ගිහලා තාමත් මට අල්ලගන්න බැරි නෝ ඕගොල්ලන්ට මම කොහොම විනාඩි 5කින් කියලා දෙන්නේ ඒකට අවුරුදු 40යි කියලා කියනවා නම් ඉතින් අපි ගෙදර යන්න ගාන කරන්න බෑ. මම එහෙම නෙවෙයි. කොත්තනින් හරි වටන් අරගනින් ඕක කරගෙන ඵලයක්. එහෙම මෙහෙම අතින් අත දෙන්න ඉන්ජෙක්ෂන් එකක්වත් ටැබ්ලට් එකක්වත් මේක නෑ. එන්න දෙන්න පුළුවන් වුණා නම් කරුවචාන්සේ අඩු ගන්න රාහුල හමුරන් දෙනවා රාහුල අවුරුදු 15ක් වෙනම භාවනා කරා. සසුදර වෙනම භාවනා කරා. රූතෝද රජ වෙන භාවනා නැත්නම් නල්ල රැතිල ඕන් දැන් පුතේ ඔබ රහත් කිව්වා. එහෙමත් වෙන්නේ ඒ වික්ෂු භාවයක් තියෙනවා. ඒ නිසා මේක අර මූලික ටික කරගෙන යනකොට ඒකේ සතුට ඒකේ ප්‍රසන්න මනස තියෙන මනසට දෙන නිවනක් අවශ්‍යයි. ඒ නිවනක් අවශ්‍ය නැහැ. එයා දන්නවා මං ඉන්නේ පාර කියලා. ඒ විශ්වාසය. ඒ විශ්වාසයේ අනුන්දෙන එකත් තමන් ගන්න එකත් කියන එක ටිකක් කල් යනකොට තමයි තේරෙන පටන් ගන්න ලොකු ලොකු අතු අල්ලන්න කියොත් තමයි අපිට ලොකු බලාපොරොත්තු සූම් වෙන්නේ. ඒ නිසා කොතෙන්ද ඇදගෙන වැටුණත් ආධ්‍යාත්මිකව ශාරීරිකව නැවත මේක හදා ගන්න පුළුවන් මම හදනවා. ආන්නේ විශ්වාසයෙන් ඉන්න පටන් අරගත්තා නම් අපිට බුදු ආමසෝ පිටුමා පාපු කෙනෙක් විදිහට පේන්නේ නැහැ. ධර්මයේ කියලා කියන්නේ පුස්කොළ පොතක තියෙන එකක් නෙවෙයි. සංඝයා කියලා කියන්නේ ඔය කියන්නේ කාමර පොඩ්නිකාය ඒක නෙවෙයි තමයි තමයි. සීල තමයි. ආන්නේ ටික පදාගෙන යනකොට ඒව පිළිබඳව ඉතින් ඉස්සලා ඉස්සරහට ටිකක් ටිකක් දැනෙන සුළු සද්ධාාවක් එන්නේ අන්තිමට ඒක අවේක්ෂප්පසාද නොසලින සද්ධාහක් වාට එන්නේ Taman තුලම ඒ ධර්ම ටික වැඩි. ඉතින් ඒ අර දීර්ඝ ගමනකට පස්සේ ඇති වෙන ඒ විමුක්ති ඥාන දර්ශනය කිසිම දෙයක් බෝනස් නැහැ. කරලමයි ලැබෙන්නේ. ඒ නිසා ඒක කරගෙන යනකොටම ප්‍රතිඵල ලැබුණ නැතත් ඒ හොඳ සතුටක් ඇති වෙනවා අනික් මිනිස්සු කොච්චර දෝ කාමසපේස තමයි මෙච්චර දඟලද්දී මේ පාර හැදෙනවා කියලා. ඒ නිසා අර වැඩි කරගෙන යනකොට Taman තුල ඇති වෙන මේ මේ දැනටමත් කරපු එක පිළිබඳ තියෙන සතුට එහෙම නැත්නම් මේ කියාපෑම නෙමෙයි මම කියන්නේ ප්‍රසන්න මනසේ ඉන්න පටන් අරගත්තොත් වෙනවා අපි කොහෙ තිබ්බත් පමරේ යැල්ලේ තිබ්බත් කරකෙන්නා වගේ ධර්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන් කියනවා මේ වගේ දේක ප්‍රතිරූප දේශ නෙවෙයි කියන්නේ ප්‍රතිරූප දේශ කියන්නේ ඉන්දියාවයි සීමිත මේ මධ්‍ය ප්‍රදේශයේ තමයි අපි වැඩේ පටන් අරගන්න මේ ඇති. මේක දිගට කරගෙන කරගෙන යනකොට අපි අපි විසින්ම ভাইබ්‍රේෂන් එකක් හදාගන්නවා අපි යන ප්‍රදේශේ තමන්ටම සතුටු වෙන්නේ අන් කෙනෙකුට සතුටු වෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනා හැම වෙලාවෙම බලන්න මම ඉන්නේ මේ කරගෙන යන වැඩේ පිළිබඳව කරන වැඩේ පිළිබඳව ප්‍රසන්න මනසකින්ද නැත්තම් තාම සම්බන්ධුනේ නෑ හර්ජී නෑ කියන අදුට්ට මනසකින්ද කියලා බැලුවොත් ඒ වෙනස ඇති වෙන්නම ප්‍රසන්න මනස ඇති වෙන්නම ඈහින කාලයක් ගන්නවා. ඒ නිසා මුලින් මුලින් මේ පදුත්ත මනස ආවට දොස්සයිත මනස ආවට ගණන් ගන්න යන්න එපා. නමුත් අපි ධර්ම પરම්පරාවක ඉන්නේ ඉදිරියට කරගෙන යන්න ඕනේ එකක් අනිත් එකට කුබරින් කුබරට වතුර පිටලා යනවා වගේ වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි අපි අතර මේ හදා බෙදා ගැනීම සහ අපිට අපි ළඟ ඉන්න தත්ත්වෙ මෙන්න මේකයි කියලා නිර්වුල්ව කාටද කියා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ප්‍රශ්නේ අපේ. ප්‍රශ්නේ ඒකට සාසනයට යන්නේ. ඒ නිසා මේ හිමා කරන ධර්ම දේශනාවටයි මම හිමාව දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම මෙතෙක් කරන ගිය කාලයේ අත්‍යර්ථි ටික තමයි Tamandu ගුරුවරයෙක් වෙන්නේ. ඒක අරය ඕනෙමයි අර ගුරුවරයමයි කියලා එහෙම දෙයක් නැත්තේ. අන්න ඒ පිළිබඳ විශ්වාසය ඇතිවීම පිණිස විශේෂයෙන්ම අලුතෙන් පරණ යෝගාවචරයන් ඒ අලුතෙන් ආපු අයට මේක අත්විඳලා බලනවා මිසක් වෙන ක්‍රමයක් නෑ ඒ නිසා මම මේක නිචුකතා කරන්න ඕනේ කියන විශ්වාසය තිබීම පිට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි තවසේ ධර්ම දේශනාව නතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම පිරුවන් සරණයි